ඒකේ පසුබිම එහෙම නැත්නම් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ශාසනයේ පැවැත්ම සඳහා මේ පරියත්තිය එහෙම නැත්නම් මේ පාලි දේශනා ත්‍රිමුඛ දේශනා අරසීමේ අරසවීමේ වැදගත්කම සලකලා ඒක ගුණ කිරීමේ අදහසින් ਸਰුවඥ දේශිත ධර්ම කොටාස දසුත්තර සූත්‍රයේ මේ විදියට එකේ පොත දෙකේ පොත තුනේ පොත හතරේ පොත විදියට 10 දක්වා පොත් එහෙම නැත්නම් පරිච්ඡේද 10කට වෙන් කරලා හැම පරිච්ඡේදයක්ම ප්‍රශ්න 10කට ලැබෙන පිළිතුරු වශයෙන් කොටස් 10කට කඩලා අපූර්වට වර්ණගල ඉදිරිපත් කළා තියෙනවා. ඉතින් අපි ඊයේ මතක් කරගත්ත විදිහට අපි ඉන්නේ 6 වෙනි පොතේ මේකෙදී අපි මිටි ඉස්සලා වැඩපිළිවෙලේදී ඒ දැනගෙන ඕන දැනගෙන කටයුතු කළොත් ඒ අංශේ කටයුතු කළොත් පරිහානියට හේතු වෙන හාන භාගීය නැත්නම් හානිකර ධර්ම හයක් ගැන සාකච්ඡා කරා. ඒකෙම දැන් ඒ දේවල් දැනගෙන ඒක හරි හැටියට වැඩ කළොත්, පිළිట్లా කටයුතු කළොත් ඒවා විශේෂ භාගීය ධර්ම. එහෙම නැත්නම් සුවිශේෂ දියුණුවක්, එහෙම නැත්නම් සුවිශේෂ පීමක් පැන ගන්න පුළුවන් වෙන ආකාරයත් විස්තර කරනවා. කාරණාතින් බලනකොට නම් එකම පෙළ ගැස්ම. නමුත් ඒ සඳහා අයෝනිසෝ මනසිකාරින් වැඩ කරොත් පරිහානියටපත් වෙන බවත් යෝනිසමංස්කාරයට වැඩ කරොත් ඒක විශේෂ ධර්මයක් විචේත දිනුවක් ලබා දෙන බවත් මේනෝ කල්පනා කරන්න පුළුවන්. ඒ වාගේම එකම ජීවිතයක් තුල එකම වැඩමුළුවක් තුල නැත්නම් එකම පරියන්කයක් තුල මුල් වේලාවේදී හානි භාගීය විදියට පරිහානි කර විදියට ගියේදී කොතනකදී හරි Tamanට මේක තේරිලා යෝනිසමනසිකාරය පැත්තට හර වෙච්ච ගමන් ඒකම හරි විදියට අල්ලපු ගමන් විශේෂ භාගිය පැත්තට වැටෙනවා. මේ හාන භාගීය දේ විශේෂ භාගීය දේටපත් වෙන වෙලාව කාට ඔක කියන්න බෑ. කොයි වෙලාව වෙනවද කියලා දන්නේ. ඒ සඳහා අනවරතයෙන් නැත්නම් සතතයෙන් නිතිපතා භාවනා කරන එකනට එක වෙලාවක තමයි මේක තිද්ද වෙන්නේ. නමුත් ඒ සිද්ධ වෙන වෙලාව විතර අපි පොත්පත්වල ලියන්නේ කාට හරි ස්තුති කරන්නේ. නමුත් ඒක සඳහා ගැම්ම ගන්නේ ඒ සඳහා පෙරහුරුව සකස් කරගන්නේ ඉතිහාසය සකස් කරගන්නේ නැත්නම් අත්දැකීම් ටික අත්තරදි ටික සකස් වෙන්නේ අර හානභාගීය ධර්ම දිගේ යනකොට තමයි. මේ හානභාගීය ධර්ම වල ගිහිල්ලා මේක හානභාගීයයි කියලා තේරුම් ගැනීමම විශේෂ භාගිය වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මේ හානභාගීය ධර්ම කොටාස වලත් දත යුත්තක් තියෙනවා. ඒක අත් නොවිඳ ඒ ඒ අත්දැකීම් නොලබා විශේෂ භාගීපත්තට යන්නේ. එහෙම එකක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි පටන් ගන්නකොට සිද්ධ වෙන මේ හාන භාගී එහෙම නැත්නම් මේ පරිහානි කර විදියට අයෝනසෝ මනසකාරයෙන් මේක අල්ලන හැටි වමතින් මේව අල්ලපු හැටි Taman තේරුම් අරගෙන ඒක විශේෂ භාගිය වෙන්න නම් ඒ හානභාගීය ධර්ම හානභාගීය විදිහට හැසිරවීම පිළිබඳ පශ්චාත්තාප නොවීමේ කියන පාඩම ඉගෙන ගන්න. එතකොට තමයි ඒකම විචිතේට දඬුවම් කර කර අත්තරදි බල බල ඉන්නේ නැතුව අලුත් විදිහකට විශේෂ භාගීය ක්‍රමයට අල්ලපු ගමන් ඒ යෝගාවචර තේරෙනවා තමන්මම හාන භාගී විදිහට අත ගාම නිසා යම් යම් අත්තරදි යම් යම් පීඩා යම් යම් දෙවිලි තැවිලි යම් යම් පරිලාහ ධරත වින්දනං හාන භාගයේ ඉඳලා විශේෂ භාගයට යනකොටම තිබුණු තුවාල සනිපුණා වගේ එතෙන් තිබුණු පිපාසය සංසිඳන වගේ තිබුණු බඩගින්නක් නිවුණා වගේ අර විශේෂ භාගිය කොටස තේරෙනවා. ඉතින් ඒ නිසා මේ හාන භාගිය කියන එකෙන් මේ අපරාධයක් කෙරුවා දඬුවම් කළ යුතු වැරද්දක් කියනෝ නෙවෙයි. ඒ වචන ටිකමයි ඒ මාතෘකා ටිකමයි විශේෂ භාගියට දාන්නේ. ඉතින් මේ වෙනස තමයි අපි ධර්මයේ විසුද්ධි එහෙම නැත්නම් ඉදිරියට යෑම කියලා සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා මේ වගේ තියෙන සාපේක්ෂතාවය. ආන භාගිය දන්නේ તો කවදාකවත් විශේෂ භාගිය යන්න බෑ. ඒ වගේ විශේෂ භාගිය කියලා දෙයක් ඇත්තේ නැත්නම් ආන භාගියම තමයි අපි ඉන්නේ කවදාකවත් සම්තරෙන් ඉක්ඩ වෙන්නත් බෑ. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි ඇති වෙන වැරදි තියල්ලටම සමාව දෙන්න පුළුවන් වෙන විදිහට කියනවා නම් සියලු අකුසල් අහෝසි කිරීමේ ක්‍රමයක් තියෙනවා. පංචානන්තරී අකුසල කර්ම හැර. ඒ නිසා ඕනම දෙයක් අපේ අතින් වෙලා තියෙනවා. ඒ බව දන්නවනම් රාත්තල් ගන්න දන්නවනම් කාලා තියෙන පිළියම් තියෙනවා. ඒ පිළියම ඒතෙන්ටම ගිහිල්ලා කරන්න. අපිට යම් තැනක වැටලා තියෙනවනම් එතෙන්ටම යන්න ඕනේ. ගිහිල්ලා ඒක නිවැරදි කිරීමෙන් අපව කරන්න පුළුවන්. ඉතින් යනවා බලනකොට සරුවචන් වහන්සේ පිළිබඳව අගෞරවයෙන් සහ ඒකේ පිහිටලා කටයුතු නොකරපු අවස්ථාවල් අපේ ජීවිතේ කල්පනා කරොත් අපි ඒ වෙනුවට කරන්නේ සරුවචනාත වෙනුවට වෙන කෙනෙක් ගැන ගෞරවයෙන් යුක්තව වෙන එකක පිහිටලා කටයුතු කරන හැම වෙලාවකම මේ සරුවචනාංශයට අගෞරවයක් සිද්ධ වෙනවා. එතෙන් සරුවචනාංශ කෙරෙහි තියෙන පිහිට ආධාරය අපි නොතබනවා. ඒ නිසා අපිට සරුවචනාංශික පිහිටක් නොලැබී යනවා. එතකොට අපිට මේ ප්‍රමාණය තේරුම් ගන්න බැරි වුණා නම් අපේ ජීවිතයේ දවසේ නැත්තම් පැයේ නැත්තම් පරියන්ක කරන වෙලාවේ සක්මන් කරන වෙලාවේ ඒ සරුවචන් වහන්සේ පිටේ පිහිටන බුද්ධං සරණං ගච්ඡාමි කියන එක කොතෙක් දුරට අපි අමතක කරලා ජීවත් වෙනවද? දැන් මේ විශේෂ භාගිය වලට යනකොට ඒ තරම් අමතක වෙච්ච එකනාට එනතම මේ මමයට වෙන්නට වඩා සරුවචන් වහන්සේ පිළිබඳ නැත්නම් බුද්ධං සරණං ගච්ඡාමි කියන තිසරණ තරණගේ උපාසක උපාසිකාවක් බව තමයි තීපත් වෙනවනම් ඒ වර්ධනය යාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ හාන භාගයේ තැන ඉඳලා විශේෂ භාගයේ තැන්න යනවා. ඒක විතරයි භාවනාවේ බලන්න ඕන. මොනම වෙන විදර්ශනා ඥාන ලැබුවත් වෙන ඉද්ධි ප්‍රාතිහාර්ය බෑවත් එහෙම නැත්නම් ධ්‍යාන මාර්ගඵල මොනවා ලැබුවටත් වඩා තමන්න තේරෙනවා නම් මේ තිසරණ සරණ යෑම කියන මේ අපි දීප ප්‍රතිඥාව අනුව දවසින් දවස දවසින් දවස ටික ටික ටික ටික ඒ පැත්තට කිට් වෙන ගතියක් තියෙනවනේ ඒක නොසලකා හිටපු කාලේ හාන භාගීය කාලය දැන් ඒක සලකා බලන කාලය විශේෂ භාගීය කාලය. අන්නේ විශේෂ භාගීය කාලය දියුණු පවණු කරන්න තමයි අපිට මොළ ධාතුව කියලා එකක් තියෙන්නේ. ලුණු මිරිස් කන මොළයක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙන්නේ දැන් මම අත්තරදි කර කර වුණා. දැන් මම දන්නවා ඒක. ආහන භාගයේ පැත්තේ ඉන්න විශේෂ භාගයේ පැත්තට ආවා. දැන් ඒක දියුණු පවණු කරන්න. ගුණාත්මක වශයෙන් සහ ප්‍රමාණාත්මක වශයෙන් ජීවුන පවන කිරීමෙන් අපි සම්මුතිය ඥාන කියලා කියනවා. සාමාන්‍ය බුද්ධිය කියලා කියනවා. ඉතින් ඒ සාමාන්‍ය බුද්ධිය අතින් බුද්ධ දේශනාවේ සඳහන් අපි ඔක්කොම සමානයි කියලා. කලයුත්ත මේකයි කියලා දන්නවනම් ඒක උපයාසපයා ගැනීමේ ක්‍රම සහ විදි අතින් අපි සමානයි. අත්තිකේහි උපඤ්ඤාතෝ මග්ගෝ. මේකයි කලයුත්ත කියලා දන්නවනම් ඒ ක්‍රම තියෙන ලක්ෂයක්. ඒ ලක්ෂේ එන්නේ අර කල යුත්තේ මේකයි කියලා දැනගන්න ඥානියත් එක්කමයි. කල යුත්තේ මොකද්ද කියලා දන්නේ නැතුව අපි මොන තරම් උපක්‍රම මොන තරම් සමීකරණ මොන තරම් ක්‍රියාපටිපාටි ගත්තත් ඒක නිකන් අඟටින් කැපුවා. ඒක නිසා කොතනකදී හෝ ආහන භාගයේ පැත්ත ඉවරයි දැන් එහෙම නැත්නම් ඒක අඩු වෙනවා. දැන් විශේෂ භාගයේ පැත්ත වැඩි වෙනවයි කියලා කිසි කෙනෙකුෙන් අහන්න දෙයක් නැහැ. මේ වෙනස ඇති වුණා නම් මට තියෙන්නේ වැඩි වැඩියෙන් සරුවච්චන් වහන්සේ සරණ යන්නේකයි. එහෙම නැත්නම් මේ තිසරණ සරණ ගිය බව ඊට ගැළපෙන තරම් වෙන ජීවිතයක් ගත කරන එකයි. මේ ටික අපිට ඔය ඊයේ ඉදිරිපත් කරගත්ත ධර්ම දේශනාවේ සම්පින්ඩනයක් වශයෙන් ගන්න පුළුවන් මේක මේ කරුණු හයටම අදාළයි. ඊට පස්සේ අද දවසේ මාතෘකාව වශයෙන් ගන්න තියෙන්නේ ධම්මේ සගාරවා හෝති සප්පතිසා. ධම්මේ සගාරවා විහෙරති සප්පතිසා යම් කෙනෙක් බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ න්‍යාය ඒ ධර්ම මාර්ගය පිළිබඳ ගෞරවයෙන් කටයුතු කරනවා නැත්නම් ගෞරවයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒක පිහිට ආධාරයට ගන්නවා නම් ඒ ගෞරවයේ සහ පිහිට ආධාර ප්‍රමාණය හැටියට තමයි විශේෂ ප්‍රයෝජන ලැබෙනවා. ඉතින් ඒකේ විශේෂ ප්‍රයෝජන ලැබෙනකොට ඒක දැනගන්නේ ඉස්සෙල්ලම තමන්මයි. අපි හිතන නෑ නෑ අහවලා අපිට කියලා දෙන්න ඕනේ අපිට එහෙන් දෙයියෝ අපිට ආශිර්වාද කරන්න ඕනේ මල් වැසි වස්සන්න ඕනේ මොකක්වත් නෑ. තමන්ට තේරෙනවා නම් වෙනදාට වැඩි කරදරයකදී අමලියකදී සුබ මංගලයකදී අපි ධර්මයේ පිහිටලා කටයුතු කරනවා නම් ඒ වෙලාවේදීම කල් නොයවා අකාලිකවම ධර්මයේ විසින් අපිට ධර්මයේ පිළිබඳ ගෞරවය කරන්න කරන්න තමන්ගේ ගෞරවය වැඩෙනවා. ධර්මයේ ආරසා කරන්න කරන්න කරන්න තමන් ආරසා වෙනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී. ඒ ධර්මය වෙනුවට මේ මොකක් හරි ලාමක දෙයක් අරසා කරන ගත්තොත් ඉතින් එතකොට බලාපොරොත්තු වෙන්න එපා. ඒ Tamanට අවශ්‍ය කරන වූ චිත්ත ශක්තිය, පෞරුෂත්වය. එහෙම නැත්නම් පිරිචිගතිය ඉන්නේ. මේක ඒ මේක විස්තර කිරීමේදී ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා මම ගොඩක් වෙලාවට බටේ රටවල් වලට යනවා මම බොරෝ විට අබෞද්ධ රටවල් වලට යනවා. ගියාට පස්සේ මම වැඩමුළු පවත්වනවා. මේ වැඩමුළු පවත්වනකොට මම කවදාවත් බුද්ධ පුත්‍රෙක් වශයෙන් පෙනී හිටින්නේ නැහැ. මම කියන්නෙත් නැහැ මම බුදුහමර වගේ කරන ඔක්කොමලා බුදුන් අදහන්න කියලා මම කියන්නේ නැහැ. මොකද මේගොල්ලෝ දැනටමත් වෙන මොකක් හරි අදහන කට්ටිය. අන්තිමේ පුද්ගලාභි වන්දනය කියන එක නීච කරලා සලකනවා හුඟ දෙනේ. ඉතින් ඒක නිසා කෙනෙකුට කොන්ද නැමෙන්නේ නැහැ. ඉතින් එහෙම නිසා අපි කිව්වොත් එහෙම බුදු වඳින්න ඕනේ. මම බුදුන් වඳින වැඳපන් කියලා. එතකොට අපි මේ පුද්ගලයාට මුලින්ම ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ. එහෙම නැත්නම් පුද්ගලයන් අපිට එන්න පුළුවන් නැස්චාර්ත හැඟීමක්. ඒ නිසා මම බුද්ධ පුත්‍රයෙක් වශයෙන් නෙවෙයි පෙනී හිටින්නේ. මම කියනවා මම ධර්ම දූත සේවාවක් කරන්න කියලා. ධර්ම දූතය කියලා කියන්නේ මම දන්නවා මූල ධර්මයක්. ඒ මූල ධර්මේ මට උදව් කරලා තියෙනවා. මම මේක බෙදා ගන්න කැමතියි. එතකොට අපි කවදාහකවත් ඒ පුද්ගලයාට කියන්නේ නැහැ අතවල් පුද්ගලයාට වැඳපන් මට වැඳපන් කියලා. කියන්නේ මූල ධර්මයට වැඳපන්. ඉතින් ඒක ලෝක පිළිගන්න දෙයක් නෙමේ දර්ශන වාදී. අපිට හොඳ දර්ශනයක් හම්බුනොත් ගැටුම් අඩු දර්ශනයක් අපි ඒක බෙදා ගන්න. ඒ නිසා මූල ධර්මයේ වශයෙන් මම උගන්වන්නේ ධර්මයේ මිසක්ක මම කාටවත් කියන්නේ සරුවචනාංශයට වඳින්න මම වඳිනවා කියලා. ඒක මේ ලෝකයේ පවතින විවිධ මතවලට ආගම් අනුව බලනකොට සාධාරණීකරණය කරන්න අමාරුයි. නමුත් ඊයනවා බලනකොට ධර්මයේ පුළුවන්. මම කරන්නේ මේ ධර්මයේ මට ප්‍රයෝජන තියෙනවා. කැමැති නම් කරන්න. ඒක සඳහා ධර්මයට වඳිනවයි කියලා කියන්නේ ධර්ම ආරක්ෂාව. ඒකට මේ ධර්මය ඇහුවොත් ධර්මය මොකද්ද කියලා. ඉතින් අපි නිකමට හරි කිව්වොත් 84000ක් ධර්මස්කන්ධය කියලා. ඔය පිටරට ඉන්න කෙනෙකුට හිතෙන්නේ නැහැ කවදාකවත් මෙච්චර දෙයක් මේ මේ හාමුදුරුවෝ දැක්කවමනි මෙච්චර විස්තර කරගෙන මේක කොහොමද හදාරන්නේ මේක මුලින්ද ළඟද දන්නේ නැත්නම් මම කොහොමද පිළිගන්නේ කියලා. ඒ නිසා මට කියන්න සිද්ධ වුණොත් එහෙම මම ධර්මදූතේ ඉන්නේ ඒක කරන්න ඉස්සලා 84000ක් ධර්මස්කන්ධය දැනගන්න වෙනවයි කියලා. ඒක ඉතින් නොකරන වෙදකම. නොකරන වෙදකමට කොඳුරුත් කියලා තෙල් කාලා 7යි 7යි ඉල්ලනවා. ඒ නිසා ඒගොල්ලන් කියනවා මේ 84000ක් ධර්මස්කන්ධයම එක සූත්‍රයක තියෙනවා. අපි ඒකට සත්‍යපට්ඨානෙ කියනවා. ඒකට කෙනෙකුට හිතෙනවා මේ මුළු එකම සාරය, සාර මණ්ඩය මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා කියලා. ඊට පස්සේ සයිඩෝ කියනවා මේ සතිපට්ඨාන සූත්‍රය කියන එකත් ඔය කියන තරම් ලීසි නෑ ප්‍රගුණ කරන්න. මේකම විශාල සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ දීඝනිකායේ දෙකේම තියෙනවා. ඒකේ අටුවා ටිකත් එක ගත්තාම මහ විශාලයි. ඉතින් ඒක වුණත් කිව්වොත් ඕන ගැන මම දොස්සහි වෙනවා. ඉතින් යාට කියනවා ඇත්ත. මේක ඔක්කොම ඉගෙනගෙන මේකේ ඔක්කොම පියාකරන දැනගෙන අංග ප්‍රත්‍යංග දැනගෙන මේ ව්‍යංජන වල ව්‍යංජන දැනගෙන බනවල සියල්ල දැනගෙන මේක කරන්න කියලා මට කියන්න බෑ. දන්නවනම් හොඳයි. මම දන්නවා මම යන්නේ අබෞද්ධ රටකට. මම යන්නේ අදහස් පිරිස සම්පූර්ණ මේ පද්දු පස්සේ ඉමේ ඉන්නේ. ඒ නිසා මම කියනවා මේ සතිපට්ඨාන මුළු සූත්‍රෙ මෙතන එක වචනයයි. වටින වචනේ සතිය. මම මේ උත්සාහ කරන්නේ මේ දවස් හතේම හෝ 10 හෝ කීය හරි සතිය කෙනෙක් කියලා දෙන්න කිව්වම කෙනෙකුට කළ හැකි කියන සංඥාව වෙනවනේ. මේකට කළ හැක්කක් කියලා. ඒ වෙනතු මේ බුදුන්ට වැඳපන් ත්‍රිපිටකය ඔක්කොම ඉගෙන ගනින් ව්‍යාකරණ ඉගෙන ගන්න කියන එක පස්සට තියන්න. මේ සතිය උගන්න එක. ඊට පස්සේ කියනවා ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියන එක මම කියනවා. ඔබ සති ධර්මයේ රැක්කොත් සති ධර්මයේ උඹ රකි. ඒකට මම එන්නේ නැහැ කරනකොට උඹට තේරි. කියලා සති ධර්මය ආරසා කරන්න හැටි සීලයට සාපේක්ෂව මෙහිමය සමාධියට සාපේක්ෂව මෙහිමය ප්‍රඥාවට සාපේක්ෂව මෙහිමයි කියලා කියලා දෙනකොට ඒක අස්පනා අපිට දැකිය හැකියි. ඒක ඒහි පස්සිකයි. ඒව බලව කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි ප්‍රඥාවන්තයෙකුට ප්‍රත්‍යක්ෂ කළ හැක්කක්. මේ මේ ගුඪ ධර්මයක් මැජික් එකක් එහෙම නැත්නම් ආශිර්වාදයක් එහෙම නැත්නම් පතලා පතලා ගන්න පුළුවන් එක ඒ මොකක්වත් නැහැ මේකේ. කෙරුවොත් කෙරපමණ ප්‍රතිඵල තියෙනවා. කියලා ඒ ධර්මයේ ಗುಣ ටික විස්තර කරාට පස්සේ ඒකේ තියෙන විදුහුරු ගතියක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව මේ මයිලක ධර්මයේ තියෙන වැඳපන් මම උඹට දෙන්නම්. එහෙමනම් බුදුහාමුදුරන්ට ඒක ඒ විදිහට කරලා රාහුල පුංචාමුදුරන්ට දෙන්න තිබ්බනේ. එහෙ නැත්තම් මේ විසා මේ යසෝදරාවට දෙන්න තිබුණනේ ප්‍රියම්බිකාවට. මේ දෙන්න බෑ. රාහුල පුංචාමුදුරත් අවුරුදු 15ක් හතේ පැවිදි වෙලා 21 වෙනකන් ධර්මයේ කටයුතු කරා. ඒ නිසා මේ සති ධර්මය ධර්මය ආරක්ෂා කරනවා කියලා කියන්නේ සති ධර්මය ආරක්ෂා කරනවා කියලා. පුංචි තැනකට අපි ගත්තොත් අබෞද්ධයගෙන් කවදාකවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් බෞද්ධ කට්ටිය හරියට තරහ වෙනවා මේ ඔක්කොම මේ එක වචනෙට පිටු කරලා මේක මේ පෙත්තක් හදලා ගිල්ලන්න හදනවා කිය. එහෙම කරනවා නම් අපි මොකට සිවුරු දාගෙන ඉන්නේ? අපි මොකටද පිරිවෙන් යන්නේ? අපි මොකටද මේ පාලි ඉගෙන ගන්නෙ? අපි මොකටද මේ විනය ඉගෙන ගන්නෙ? ව්‍යාකරණ ඉගෙන ගන්න කියලා ඉති විශාල අර සියල්ලම පුංචි දෙයකට අඩු කරනවා කියනකොට ආධුනිකයට යම් ආකාරයක හැකි සංඥාවක් එනවා වගේම ඒක මේ ලොකු කරගෙන ජීවත් වෙච්ච අයට මේ සත්‍ය කරන්නේ නැතුව මේ নানা ආකාර කරපු අයට ලොකු හිංසාවක් සිද්ධ වෙනවා. ඒ නිසා බුරුම ජාතිකෙක් වශයෙන් බුරුම කියන අන්තිම සම්ප්‍රදාන කුල රටක් මේ මහසී සයඩෝ මේ හරියටම මේ පුංචි දෙයට ඒක එල්ල කරපු හැටි ඊට පස්සේ පඬිතු ස්වාමීන් වහන්සේ ඒකයි අරගෙන ගිය හැටි දිහා බලනකොට තේරෙනවා මුන්න මුන්දලා මේ වගේ නම් බුදුහාමුදුරුවෝ කොහොම වැඩ පිළිලක් කරන්නදද ඉන්දියාවේ අර වගේ බ්‍රහ්ම පදාර්ථයේ තියෙන රටක මේක තියෙන්නේ Taman තුලමයි. මේ පොඩි වැඩයි තියෙන්නේ. හැබැයි ඒක සතතෙන් කරන්න ඕන. සද්ධාවෙන් කරන්න ඕන. බොහොම ගෞරවයෙන් කරන්න ඕන. සක්කච්ඡ කිරියාය සම්පාදේති, සාතච්ඡ කිරියාය සම්පාදේති, සද්ධාය කිරියාය සම්පාදේති. ඒ නිසා යට කළ හැකි දෙයක් බවට පොඩි කරලා පෙන්නලා ඊටසේ කියන උඹට උකුණු පස්සවැත්තක් තරම් මොලයක් තියෙනවනම් ලුණු මිරිස් කන જાති මොලයක් තියෙනවනම් ওই දැකපු දේ ටිකට කරපන්. ඒක ඊට පස්සේ බබා බාර දෙනවා යාට. ඒ දේ තමයි අපි මේ මෙතනදී ධර්මයේ කෙරෙහි ඇති ගෞරවය එහෙම නැත්නම් ගෞරවයේ පිහිටලා කටයුතු කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ නිසා පසුගාලින ආචාර්යවරු කියනවා ධම්මෝ විනානත්ති පිතාච මාතා. මට ධර්මයෙන් තොර මවෙක් පියෙක් නැහැ. අපි සාමාන්‍යයෙන් අරසාව පිළිබඳව අපි ඉල්ලන්නේම අම්මයි තාත්තයි. ඉතින් අම්මා තාත්තා නැත්තම් අම්මා නැති කලී අප්පා කවර කලේ අප්පා නැති කලේ දරුවා යායේ කලේ කියලානේ අපි කියන්නේ. ඉතින් ඒ නිසා අම්මා නැත්තම් තාත්තා බලයි තාත්තත් නැත්තම් දරුවෝ කැලේ යනවා. එහෙම නැත්නම් කියනවා මේ බාප්පතර ගියාම බාප්ප කොනිටනවලු. තාත්තා නැති කරේ බාප්පතට යන්න කියලා අම්මා දෙනවා. දුන්නාට බාප්ප කරන්නේ පස්ස කොනිටන එක. ඉතින් කොඩියුන් කැමති නැහැ. ඉතින් ඒක නිසා මේ අම්මයි තාත්තා ඉන්නවට වඩා යමක් මේ බුදුරජාණන්සේ ධර්මයේ කියලා අපිට දීලා ඒ තරම් වටින දෙයක් තියෙද්දි දවසේ වැඩි වේලාවක් පරියන්කේ වැඩි වේලාවක් සක්මනේ වැඩි වේලාවක් අපි ඒ දේ යෙදෙන්න බෑ කියලා දන්නවනම් ඒක අපි සද්ධාවේ මිනුම් දණ්ඩක් කරගන්න ඕනේ. ඒ වගේම අපි මේ සීලයක පිළිහිටලා givisගත්ත <clears throat> දේ අනෝ කොච්චර තරම් වෙන වැඩක් කරනවද කියලා දැනගන්න ඕනේ. ඒ වගේම ප්‍රායෝගික පැත්තෙන් මේක සම්පාදනය කරන්න තියෙන්නේ ගත්ත පැයේ, ඒ ගත්ත දවසේ, ගත්ත සතියේ නැත්නම් මේ සති 10 10 වැඩපිළිවෙලේ සතිය කොච්චර දිනු කරා. දිනු කරාන අපි දන්නවා දැන් 100ට 100ක් ධර්ම ගෞරවය නැති වුණාට 100ක් ධර්මයේ පිටලා කටයුතු නොකරට අපි මේකට එළඹෙන පෙළඹෙන වෙලාවට වඩා දැන් අඩු ගානේ මූල ධර්ම වශයෙන් දාන්නවා සුත මේ වශයෙන් දාන්නවා නැත්නම් බෞසුත භාවයෙන් දන්නවා මේකයි කල යුත්තේ. ඒ වගේම මෙතෙක්කල් කෙරුවේ නැත්තේත් මේකයි කියලා ඒක තේරුම් ගන්නවා. එතනින්මදී ඊට පස්සේ ඒක අන්වේ ඥානෙට අහුවෙන්න ඕනේ. එහෙම නැත්නම් ණය විපස්සනට අහුවෙන්න ඕනේ මේක හිතට වට්ටගනින්නක් නෙවෙයි. මේක මේ බණ කියන හාමුදුරන්ගේ දක්ෂකමක් නෙවෙයි. එහෙ නැත්නම් බුදුහාමුදුරු දාපු නීතියක් නෙවෙයි. මේක නොකර තපා යන්නේ සා නෙවෙයි. මේ මං කරලා තියෙන මේ ජීවිතේ මේ මහ පොළොව උඩ අපි ඉඳලා තියෙනවනේ. මෙච්චර කාලයක් අපි අර අර දේවල් මේ මේ දේවල් අර ශිල්ප මේ ක්‍රියා කරලා තියෙනවානේ. ඒ කරපු දේවල් එක බලනකොට මේ සතියෙන් ඔය තරම්ම වෙනසක් කරන්න පුළුවන්ද කියන එක අපි හපල කාලා බලන්න ඕන. හපල බලන්න බලනකොට ඒකේ නෑ නෑ මේකේ විශේෂයක් තියෙනවා. මේක අනෙක් ඒවාට වැඩිය සුවිශේෂී ගතියක් තියෙනවා කියලා විශේෂ භාගීය ගතිය. ඒ ණය විපස්සනාට අහුනේ නැත්තම් එහෙම නැත්නම් අපි කිව්වොත් අන්වේ ඥායට අහු නැත්නම් ඒක මෝඩ සද්ධාව කියලා කියනවා. අපි කියනවා ඊ අර කියපු විදිහට පසාද සද්ධාවෙන් කරනවා. එහෙම නැත්නම් අමූලික සද්ධාවෙන් කරනවා. එයාට කවදාහකවත් ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. එයාට වැඩි දුර යන්න බෑ. ඒකේ නා යන්නේ නිකන් මේ බත්කණ්ඩි ඉස්සල්ලා පපඩම් කන කට්ටිය. ඉතින් ඊට පස්සේ බත්කණ්ඩ බඩගින්නක් එන්නේ නැහැ. ඒ නිසා මේකෙදී අන්වේ ඥායට අහුවෙච්ච කරණ තේරෙනවා. ඒ කියන්නේ මේ සංසාරේ වැරදි වැඩ වැරදි ප්‍රමාණ කරලා වැරදි ප්‍රමාණ කරපු එකනට තේරෙනවා මේ සති ධර්මයේ වගේ දෙයක් ගත්තට පස්සේ ඒක නිකන් හුදු බෞසුත භාවය නෙවෙයි පටවප නිසා කරන එකක් නෙවෙයි Tamanට ඒකේ Taman ළඟ තියෙන ප්‍රායෝගික ඥානවලින් ඒවට කියනවා මේ පාටිහාරීය ඥාන කියලා පාටිහාරීය ඥාණයෙන් තේරෙනවා මේක ගැටමක් අඩු තැනක් අනික හැම එකකම ආතතිය තියෙනවා මේකේ ආතතිය නැහැ. ඒක නිසා අපිට චිත්තක්ෂණයක් වැඩුවොත් චිත්තක්ෂණයක් ආතතිය නැහැ. ආන්නේ ගතිය අනෝ වගේ කියලා අපි එක එක නා එක එක පැති වලින් මේක සාධාරණීකරණය කරනවා මේකට අපි කියනවා ප්‍රත්‍යක්ෂණය කරනවායි කියලා උරගා බලනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ වැඩේට බහිඳ ඉස්සල්ලා. මේක අනුව තමයි කෙනෙක් ඒකේ තතිය මේ විදිහට අතගාලා පෙරලලා පොඩ්ඩල්ලේව කාලා බලලා තමයි එයාට කුසල ඡන්දයක් පහළ වෙන්නේ කර බලන්න ඕනේ කියලා. ඒක නිසා මේ අන්වේ ඥාන මේ එහෙම නැත්නම් මේ ණය විපස්සනාව අනුමාන ඥාන වලින් එයාට ඇතුළත සුත්‍රමය ඥාන ඉක්මවල ගිය වෙනසක් ඇති කරනවා ඒ වෙනස දෙන්නෙක්ම නැවුවට සමානව සිද්ධ වෙන්නේ දෙන්නටම සුත්‍රමය වශයෙන් සමාන වුණත් චින්තාමය වශයෙන් සමාන වෙන්නේ එහෙම උන වෙච්ච කෙනා ඒ ඉදිරියට කර බැලීමේ හැකියාව නැත්නම් කුසල ඡන්දේ කියන එක පහල කරගත්තට පස්සේ ඒ මනුස්සයාට ක්‍රමසාවිදි පහල වෙන්න පටන් ගන්නවා. මේ දෙය කළ යුත්තේ කියලා අදහස එනවනම් ඒකට අනුයාතව අර ක්‍රමසාවිදි පහල වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රමසාවිදි පහල වෙන කාලයට තමයි මේ ශාසනය කියලා කියන්නේ. එහෙම හැඟීමක් පහල වෙන්නේ නැත්නේ අබුද්ධෝත්පාද කාලෙක. ශාසනය නැති වෙලාවේ පහළ වුණත් එයාට කවදාකවත් ඒ කරබැලීමේ ප්‍රයත්නයේ මට්ටමකට තමයි යන්න වෙන්නේ. කවදාකවත් විපස්සනා පැත්තට යන්න වෙන්නේ. අපි ගත්තොත් මහබෝසතාන් වහන්සේ මේ සාරාංශික කල්පලක්ෂණ නැත්නම් 550 ජාතික කියලා කියනවා. ඒ හැම එකකදීම අර ගినాපු සහජයෙන් ගినాපු සත්‍ය මොකද්ද කියන ගැටියට ගිහිල්ලා තියෙනවා. සෑහෙන දුරට පඬිත්වත්ව හම්බෙලා තියෙනවා. නමුත් ශාසනයක් තිබුණ නැති කාලවල කරපු පින් කරපු ඒ පාරමිතා අංග සම්පූර්ණ වෙලා නැහැ. යම් කාලයක බුද්ධ උත්පාද කාලෙක කරාන පාරමිතා පූර්ණයක් හෝ අනිකුත් පින්කමක් හෝ ඒක බොහොම තෙදවත්. ඉතින් අපි මේ වෙලාවේ කටයුතු කරනකොට කවුරු හරි කියනවා නම් මේ බුද්ධ ශාසනයව කරන්න බෑ. මේක කරන්න ඊගා බුද්ධ ශාසනයක් එන්න ඕනේ. මේක උලම් බහැලා මේක මලකට කාලා මේක බැරි උනායි කියලා. ඉතින් හැම එකකින්ම කරන්නේ මේ ධර්මයට අගෞරව කරනවා. මේ ධර්මයේ ප්‍රතිෂ්ඨාව නැති කරන නැති කරලිවලා මොනවා හරි ගුඪ ක්‍රමයක් මොනවා හරි විශ්වාසයක් මොනවා හරි බයක් මේකට ඇතුළු කරන්න හදනවා. ඉතින් ආරම්භයේදී නම් ඒව ඇත්තට තිබුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ධර්මයේ අරසා ගැනීම නැත්නම් ධර්මයේ ප්‍රතිෂ්ඨාව හිතීම නැත්නම් ධර්මයේ ගෞරව කිරීම මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ ශික්ෂා තුනට දාලා කරන වැඩපිළිවෙලේදී අපිට මේ වගේ පිරිසක් දකින්නට කියන්න පුළුවන්. මේත් මේ සීල ශික්ෂාවට මේ මුලපුරුපු අවස්ථාවක් නෙවෙයි. මේ සංසාරේ ගොඩක් කල් මේකම නොවුනට හික්මෙන්න ඕනේ කියන එක, ශිෂ්ටාචාර වෙන්න ඕනේ කියන එක, සදාචාර වෙන්න ඕනේ කියන එක, මහත්ම ගති පහල කරන්න ඕනේ කියන එක මේ දේශනා ශාලාවේදී ඇති කරගත් එකක් නෙවෙයි. ඒක ගොඩාක් කරලා තිනවා. ඒක නිසා ඒක පුංචි දෙයක්වත් නෙවෙයි. ඒක ඉතාමත්ම වැදගත්. ඒ මොකද කෙලස් කැපිල්ලේ වැඩිම බහුතරය කෙලස් කැපෙන්නේ එතන. නිසා සීලයක යම් කිසි කෙනෙක් පිහිටියා නම් ඒ සිල්ලු තුන් අතර තියෙන සමාධිය නිවන් දැකපු සමාධිය. ඒ කියන්නේ බාහිර ලෝකේ සමාජ මට්ටමේ නිවන කියන්නේ එකිනෙකාගේ පෞරුෂත්වයට ගරු කිරීම. තව කෙනෙක් වෙනුවෙන් තව කෙනෙකුට හිංස කරන්නේ නැහැ. බයක් ඇති කරන්නේ අපි සීලෙන් පොරොන්දු වෙන්නේ ඉච්චරයි. එහෙමනම් ඒ සමාජයේ ඒ වෙනි තැනක පුදුමාකාර එකම පවුල වගේ පිටගංකාර ගතියක් නැතුව ඕනම දෙයක් බෙදා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ නිසා දේශපාලනඥයෙක් පැත්තෙන් බැලුවොත් දේශපාලනඥයට නිවන වෙන්නේ සියලු දෙනාම සිල්වන්ත කරන්න පුළුවන් නම් ඉච්චරයි. ඒක ඇදයක් නෑ. නමුත් කවම දේශපාලනඥයෙක්වත් උකට කැමති නෑ. සිල්වන්ත වුණොත් දේශපාලනඥයා කියන්නේ අහන්නේ නැහැ. දේශපාලනඥයා කැමති කොහෙන් හරි බයක් ඇති කරන්න. මුළු පස් අවුරුදු සැලසුම් දස අවුරුදු සැලසුම් කොහොම කරුවත් ඔගේ තියෙන මනුස්සයාට බය ඇති කරන්නේ කොහොමද කියන එක විතරයි. හොඳට ස්ටඩි කරලා බලන්න මේගොල්ලෝ හදන ওই සැලසුම් වල මොකද්ද තියෙන්නේ කියලා. මොකද සීලවන්තකමට තියෙන ප්‍රධාන බාධාව දේශපාලනඥයා. දේශපාලනය ආර්ථික විද්‍යාව මේ අපි කියන සමාජ විද්‍යාව. එතකොට සිල්වන්ත වෙනකොට මේකට ලැබෙන උත්තරේ නැත්තම් මේක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඒ දානෙදී වගේ නෙවෙයි සිල් ලකිනකොට අපි සමාජයෙන් බැහැර වීමක අවශ්‍යතාවයක් එනවා. අපිට කොන් වෙන්න වෙනවා. එතකොට අපිට තේනවා කතා නොකර ඉන්න තරමට සීල රැකෙනවා. එතකොට සමාජශීලී වැඩ නොකරන තාලෙට සීල රැකෙනවා. ඉතින් ඒකට දේශපාලනච්ච කටකතාපතු. ඕක මේ ප්‍රශ්නේ පැඩයක්. කාට බැරිද මේ ගැලියකට ගිහිල්ලා සිල් ලකින්න? පුළුවන් නම් තකපල්ලකෝ ගෙදරට ඇවිල්ලා. පුළුවන් නම් රකපල්ලකෝ මේ තබෑරුමක ඉඳගෙන. පුළුවන් නම් රකපල්ලකෝ කානිවල් එකට ගිහිල්ලා කියලා ඒගොල්ලෝ කියන්නේ අපිටත් හිතනවා ඇත්ත තමයි මේ මේ පැනලා යෑමත් කියලා. ආර්ථික විශේෂඥයත් කියනවා ඔයගොල්ලෝ කියන කාරණා මෙච්චර මේ රත්තරම් මොලකාරයෝ හදව මේ සමීකරණ වල මොකටද බොරුද මෙවුවා? ඒගොල්ලොත් ඒ බඩු විකුණ ගන්න හදනවා මේකේ. සමාජ විද්‍යාඥයෝ කියන දුප්පතුන් නැති ලෝකයක් අපිට පැහැදිලිවම කරත හැකි. ඒක ඔය දීලින් නෙවෙයි කරන්න තියෙන්නේ යර්ධල පහසුකම් ටික දෙනවනම් අපිට සංනිවේදන ක්‍රම ටික දෙනවනම් මොකද්ද ප්‍රශ්නේ? ඉතින් මේගොල්ලන්ගේ බයිලානේ අපි මේ ආන්නේ විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා. මේගොල්ලන්ගේ බයිලානේ ওই අවුරුදු 6 ඉඳලා 26 වෙනකන් අපි ඔළුව නරක් කරන්නේ. අපේ දරුවන්ගෙත් එහෙමනේ. ඉතින් මේ එකම තැනකවත් ඔයි කියන එකම තැනකවත් සීලය තියා සීලය තියා බයලජ්ජාවත් උගන්නද බලන්න. කිසිම තැනක නෑ හුත්තට අවබෝධ කරලා බලන්න බයලජ්ජා විනාශ කරන තැන ඔය කියන දේ අන්ත තුනම වැඩේ. දේශපාලනයත් වෙනවා ආර්ථිකයත් වෙනවා ඔය කියන සමාජයේ තියෙන ඒගොල්ලෝ පෙන්වන්න හදන පොෂ් ගතිය එහෙම නැත්නම් ෆෝවර්ඩ් ගතිය එන්න බයලජ්ජා නැති කරන්න. ඉතින් අපි ගියානේ මානවයා වශයෙන් අවුරුදු 200ක් දැන් ওই පාර දිගේ. අවුරුදු 200ක් ගිහිලා තියෙනවා මේ නාව විද්‍යාව කියන කුණු හarp පිටිපස්සේ. ඒකේ ඉන්න ඉහළම රෑන්කර්ස්ලා දන්නවා මේක ඒකාන්ත නාස්තියක් කරන්න කියලා. තාමත් පන්ති කාමරවල ওই කුණු හarp ඒ විදිහටම උගන්වනවා. ওই විදිහටම උගන්වනවා. ඉතින් ඒකකොට කේමනන්ද සෝන්සේ අහනවා යකෝ මේකටත් විද්‍යාව කියනවනම් බුදුරජාන් වහන්සේ කියපු චක්කුමෝදපාදි ඥානංගෝදපාදි පඤ්ඤාවෝදපාදි විඥාවෝදපාදි කියන එක මොකක්ද කියන්නේ කියලා. මේකත් විද්‍යාව කියලා කියනවා නම් මේ බුදුහාමුදුරු කියන හදන විද්‍යාවයි මේකටයි මොකද්ද කියන්නේ කියලා. ඒක නිසා කියන්න වෙනවා මේක බුදුහාමුදුරු කියපු විද්‍යාව නම් මේකට අවිද්‍යාව කියලා කට හොදලා කියන්න වෙනවා. නවත් පුළුවන් වේද කියලා බලන්න අද මේ සමාජ හරස්තලයේ තුල මේ තියෙන නවත පහසුකම් මේ තාක්ෂණය මෙවුව තුල අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ කියන එක කරන්න අමාරුයි. තර්ක ඥාණයට යම් කිසි කෙනෙකුට තේරෙනවා නම් මේක gediya පිටින්ම තේරුන්නේ නැති වුණාට ඒක දිවිච්ච ඒ විද්‍යාව ඔහේ පළච්චාවයි. මම පොඩ්ඩක් මේක කරලා බලන්න ඕනේ කියලා මං මට හිතෙනවා කියන්න ඒක නිවන වගේම දෙයක් කියලා. මේ ලෝකයා මෙච්චරම කකා කකා යන යමනේ තියේදී එකෙකුට හරි එකෙකුට හරි හිතෙනවා නම් මේ ගඟ දිගේ ඉහෙල්ලා පීනන්න ඕනේ. මම මගේ බයලජ්ජාව ඇති කරගන්න ඕනේ. මම මගේ ඉන්දිය සංවරය ඇති කරගන්න ඕනේ. මම මගේ තීලය ඇති කරගන්න ඕනේ කියලා. ඒක කියනකොට ඇඟ කිලිපොළනවා. කවුරු හරි කෙනෙක් මේ වෙනකොටත් විනිශ්චය කරන් තියෙනවා නම් මම මීට වැඩිය සදාචාර වෙන්න ඕනේ, සීලාචාර වෙන්න ඕනේ, හීතල වෙන්න ඕනේ, සිල්වන්ත වෙන්න ඕනේ කියලා. සමාජික මට්ටමින් අපිට ඉච්චරය කරන්න පුළුවන්. ඕක තමයි සමාජික මට්ටමේ නිවන කියන්නේ. මයි පුද්ගලික දෙයක් තමයි මට මේක ආරංචි වුණේ 26 දී අවුරුදු 26ට කලින් එකෙක් හරි එකක් හරි. මේක දැනගෙන හෝ නොදැනගෙන මේ සීලයක පිහිටඬ ගන්න උත්සාහයක් දකිනකොට එහෙම නැත්තම් ඒක ගැන හිතාමතා කටයුතු කරනකොට මට හිතෙනවා සාසනේ වැඩෙනවමයි කවදාකවත් නැස්ති වෙන්නේ නැහැ මේක. කවදාකවත් මේක පිරිහීමක් වෙලා නැහැ. පිරිහෙනවා පිරිච්ච හිතකින් බැලුවොත්. මේක වැඩෙනවා කියන පැත්තෙන් බැලුවොත් අපේ අම්මලා තාත්තලාට වැඩිය අපිට අවස්ථාව තියෙනවා. අපිට පේනවා මේ සීලය ඔය කියන විදිහට වරදණ්ඩක් කරගෙන අපාය යන කතා මුකුත් නැතුව මේ සීල කියලා කියන්නේ අනුන්ට බය නොදී ඉන්න එකනේ අබයනේ. බුදුජානකයේ සඳහන් කරනවා අපි මේ දන් දෙනවටත් එක සාපේක්ෂව පාණතිපාතා කියන්නේ පරපණ නැතිවීම නතර කිරීමෙන් ඒකේ නා ලෝකේ දානවල තියෙන ශ්‍රේෂ්ඨම දානි. අබය. ඒ ප්‍රමාණය අග්ගඤ්ඤා රත්ත්‍ඤ්ඤා වංසඤ්ඤා පෝරාණා සංකින්නා සංකින්න පුබ්බා කියලා ඒ අග්‍රමයි. ඔය මොන දාන දෙනකටත් වැඩිය නුමර සිටීම. සතෙක් නුමර සිටීම. මොකද ඒ සත ජීවත් වෙන්න කැමැති. උගෙන් ඔය අවුරුදු 100ක් කන්න දීලා හරි කිව්වොත් මම ආයේ මස්සින උඹට ගන්න දුන්නේ උඹ අද බෙල්ල කපනවා කියලා ඌ හා කියයි. මොනම සැකයක්වත්. අවුරුදු 100ට වැඩි ඉන්නේ ඉබ්බයි අර ආව මේ මේකයි විතරයි ඉන්නේ. අලියයි. එක එක්කත් ඔලුවනන්නේ. ඉතින් අපි එහෙම කන්න දීලාද කපන්නේ? ඒක ලියලා අපි දන් දීලා හිතනවද කල්ප ගණන් දන් දීලා හිතනවාද ඒක සත්‍යක් මරණ පව හොදන්න පුළුවන් කියලා. ඒකම හොරකමක් කරනකොට අපි වස්තු අපි හම්බ කරගත්ත දේ අපි රැකෙනවා දකින්න කොච්චර ආසද ඒ කවුරු හරි අපි නැති වෙලා එහා පැත්ත බලපෙලා උත්සගෙන ගියා නම් අපිට ඇති වෙන බය වගේ අපිට නොදීපු දෙයක් ගන්න හැම වෙලාවකම අපි මේ සීල ධර්මයට හානි කරනවා ඒ නිසා අපිට givis ගන්න පුළුවන්ද දෙන දෙයක් කාලා ජීවත් වෙන එක එහෙම නැත්නම් නොදොන් දෙයක් නොගැනීම මේ ධර්මයේ දිහා බලනකොට ඒක මේ මගේ බඩුවක් නැති වෙච්ච නැති කෙනෙක් මේ ලෝකේ නැන්නේ නැති වෙලා තියෙනවා. එතකොට ඇති වෙච්ච ඒ ඒ චිත්ත පීඩාව අනුමාන වශයෙන් අනුමාන සූත්‍ර ගැනීම සඳහන් කරනවා. තව කෙනෙකුට උඹ දැන හෝ උඹේ අනුදැනව මත හෝ අනුමත කිරීමක් මත හෝ වුණොත් ඔච්චරම තමයි උඹට හිතෙච්ච එකම තමයි හිතෙන්නේ. මං හොරකම් කරුවට කමන්නේ නැහැ. හැබැයි මේ මිනිහට හොරකම් කරන්න බෑ කියන නීතියනේ ඔය කඩපුලි නීතිය කියන අදේකේ තියෙන්නේ. නීති හදපු එකම පරේකටවත් දඬුවම් කරන්න බෑ. එවුන්ගේ අම්මලාට උන් නීති හදාගත්තේ ඉඳා. හැබැයි උන් හදන නීති ඕන කෙනෙකුට දඬුවම් කරන්න පුළුවන්. මිනිහගේ කඩප්පුලි නීතියක් අදාපි ක්‍රියාත්මක වෙන්නේ ඔය හදපු උන්වත් දන්නේ නැති නීතියක්. ඒ නීතිය යටතේ අපිව සදාචාරයමයි බුදු දහම කියන්නේ ඒක නෙවෙයි. නොදුන් දෙයක් ගන්න එපා. ගත්තොත් උඹට යම් දවසක මේ චිත්ත පීඩාවකට ඒක හැදෙනවා. ඒක උඹට අයිති නැති කාමවස්තු උනේ. වැරදි විදිහට පරිහරණය කරන්න එපා. එහෙම නැත්නම් කාමේතු මිච්ඡාචාර මිත්‍යාචාර කරන්න එපා. කාමයේ අවශ්‍යයි මනුස්සයාට ඒක තියෙනවා ආචාර ධර්ම. කාම ආචාර ධර්ම. ඒක හරිද කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. මිත්‍යාචාර කරන්න එපා. මිත්‍යාචාර කරොත් ඒක අවනම්බුවට වැටෙනවා. අවනම්බුව මරණයට යනවා. කාට හරි කාමවස්තුවකට අපි කාගේ හරි කාමවස්තුවකට අපි කියලා බලපෑම් කරලා ඒ කෙනාට ලක්විච්ච කෙනාට හෝ අයිතිකාරයට ඇති වෙන මේ චිත්ත පීඩාව මරණයට යා කාගරි කාම ලිංගික ජීවිත විනාශ කෙරුවොත් ඊට පස්සේ සදා සොත්තිනේ සදා කාලික විනාශයිනේ පවුලම ඉවරයිනේ ඉතින් ඒක දැනගෙන අපි මේ කරන වැඩේ ඒක උඟ දෙනෙක් හිතනා මේ දෙදෙනෙක් දෙදෙනෙක් එකතුව දීකෙතින් හමාන කර යුතු කාම මේ ග්‍රාම්‍ය කෘත්‍ය මේ කාමීත්‍යචාරය කියලා. මේ අනවශ්‍ය විදිහට රූප බැලීමත් කාමී වර්ධ හැසිරීමක්. අනවශ්‍ය විදිහට සද්ද ඇහිීමත් කාමී වර්ධ හැසිරීමක්. අනවශ්‍ය විදිහට ප්‍රමාණයේ ඉක්මන ප්‍රයෝජනෙ ඉක්මවලා. ඒ ගන්ධ රස බැලුවත් පහස ලැබුවත් මේ හැම එකක්ම කාමීත්‍යචාරට වෙනවා. ඒව නැතුව අතෙන් යන්නේ නැහැ. ඒක නිසා දස්සන, සවන, සමුල්ලේපන ක්‍රමයෙන් තමයි කාමයට වැටෙන්නේ. ඒ නිසා දස්සන මට්ටමින් තුරකින්න, සමන මට්ටමින් තුරකින්න, කාම දස්සන බලන්නත් එපා, දස්සන කාමේ තියාගන්නත් එපා. ඒ වෙනුවට බලන්න පුළුවන් තරම් ගහක් කැලයක් අතර ගියාට පස්සේ මොනවද දකින්නේ? ඒකේ කාම දසනක් නැහැ, දසන කාමෙත් නැහැ. ඒ නිසා කාම භෝගී කැමති නැහැ කැලේට යන්න. කැලේකට කියලා තියෙන හද්ද බලන්න. ඒක හදලා තියෙන තියෙන තියටරයක් අපට. ඒකට ගියාට පස්සේ මොනම දෙයක්වත් වඩාගෙන කවා කරගෙන කණ්ඩ හිතෙන්නේ නැහනේ. ඒ නිසා එන්න බයයි මිනිස්සු කැලේට. කාම භෝගින් එන්න බයයි. ඒ ගන්ධ රස පහතත් එච්චරයි. ඉතින් හැම එකකින්ම තිබුණට වැඩිය පරිතද කර ගැනීමක් නේ අපි මෙතන මේ කාමීත්‍යචාරය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ කයින් සිදුවෙන අකුසල කර්ම වලට බොරු, කේලම්, හිස් වචන, පරස වචන අන්නේව පිළිබඳව ප්‍රමාණකරණයක්. මම මේ වචන කතා කරන්නේ ධම්ම කතාවක්, ධම්මීවා කතාවක්. නැත්තම් අරියවතු නිභාව කියන වෙනුවට මේ ඇයි හොඳයියට කරන කතා අපිට තතෙක් මරලා තේරුම් ගන්න පුළුවන් මේක වැරදි වැඩක් ය අපාගත වෙනවා නමුත් සම්පප්පලාපිකෙන් අපාගත වෙයි කියලා කීතු ගන්නත් බෑ මේ අනවශ්‍ය කතාව කර්මපතයක් වෙනවයි කියලා අපායගාමී අකුසල කර්මයක් කියලා සතෙක් මරනකොට නෑ ඒක තතා කෑ ගහනවා, දඟලනවා, කපන හැටි පේනවා, දුක පේනවා. ඒක සම්බප්පලාප වලින් එන එක. පරසවචන වලින්, කේලාම වලින්, හිස් වචන වලින්, බොරු වචන වලින් තේරෙන්නේ නෑ. ඒ නිසා වැඩි හරියක් අපායට යන්නේ සතුන් මරලා නෙවෙයි. වචී දුස්චරිතය. වචී දුස්චරිතය තමයි සමාජශීලී වෙනකොට ටොං ගාන දන්නේ නැත්තේ. සමාජයේ ඉන්නකොට ඇයි හොඳයි නැතු ඉන්න බෑනේ. හිටියොත් එහෙම හොස් බිම මේ දික් කරගෙන ඉන්නවා මුස්පේන්තු ගතියයි අරකයි මේකයි කියලා ඉන්න කැමති නෑ. ඔය අනුලා කියන ඒවට කැමති නෑ මිනිස්සු. ඔය කිව්වට කරබනේ ඉන්නේ මොකද වෙන කරණ දෙන්න තියෙන. මෙයා කවුද අපිට මේ බයිලා කතා කරන්න ඉන්නේ කියලා ඕන කෙනෙක් කැමති නෑ. කීලා අහන බයන වයර කැම්ප් එකේ එළියෝ තෙල්ලම් කරන්න පුළුවන්ද කියලා. ඉවරයි. වලිගය කපලා හතට දෙයි. ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ මනුස්සයාට මේ කතා කරන්න පුළුවන් එකම සතා මනුස්සයා විතරයි වැඩිම ගණක් අපායට යන්නේ මේකෙන්. මෙන්න මේක නතර කිරීමෙන් මෙච්චර කුසල් සිද්ධ වෙනවයි කියලා. මේ මේ කායික වාචික අකුසල කර්ම නතර කිරීමෙන් මෙච්චර කුසල් සිද්ධ වෙනවයි කියලා. කවම කවදාකවත් කවුරුත් හිතන්නේ නැහනේ. හිතනව නම් අපි මේ මේ අධි කුසලයේ මේ තියෙද්දි මේ සාමාන්‍ය කුසල් වලට මෙච්චර මහන්සි වෙද්දී කාලය ධනෙ ශ්‍රමය වැය කරලා මේ තරම් අධි කුසලයකට අපි කොච්චරක් ගෞරව කරාවිද කොච්චර ප්‍රතිෂ්ඨාවක් තියාවිද ඒ වගේම හුඟ දෙනෙක් හිතනවා මෙතෙක් මේ මං කරගෙන ආපු කතාව එහෙම නැත්නම් මේ සීලය පිළිබඳව ඉන්දියා සංවරය පිළිබඳව බයලජ්ජාව පිළිබඳ කතාව ඇති කරගෙන තමයි මේ සතියට යන්න ඕනේ කියලා. සතිපට්ඨානේ වඩන්න ඕනේ සීලක පිළිහිටලා කියලානේ අපේ සාමාන්‍ය කතාවේ තියෙන්නේ. එහෙම තමයි දාම්පාසල් පොතේ තු ගන්නන්නේ. මුල් කාලේ එහෙම තමයි තියෙන්නේ. නමුත් සතියේ නැතුව කවදාකවත් සීලය රකින්න බෑ. ඒ නිසා සම්පජඤ්ඤ සූත්‍රයේදී සරුවචනසේ සඳහන් කරනවා සති සම්පජඤ්ඤම් බික්කවේ අසති සති සම්පජඤ්ඤ විපන්නත හතුූපනිසෝ හෝති හිරොත්තප්පං කිය. මහණි යම් කිසි කෙනෙකුට බයල මේ සතිය සම්පජඤ්ඤේ නැත්තම් මම මේ ඉන්නේ මගේ හිත කොතනක් තියෙන මොකද කරන්න කියන එක එලඹ සිටියේ නැත්තම් එයාට බයලජ්ජාව ඇති වෙන්න තියෙන මූල ධර්මවත් නැහැ කියලා තියෙනවා. පදනමවත් නැහැ. Tamanට සතිය තිබුණොත් විතරයි තේරෙන්නේ මේ වැඩේ නිසා අරයට හිත ඇලුනද නැද්ද? එහෙනම් මම කෙරුවේ හරි වැරද්ද වැරදි වැරද්ද ආනිසංස ජනකද ආදීනවසයිචය කියලා තේරෙන්නේ හෝ සතිය කිටියොත් විතරයි. අසතියෙන් අසම්පජානයෙන් කටයුතු කරන කෙනාට අර Tamange තණ්හාමාන දිට්ටි ඒ තරම් තලදඬු වෙලා තියෙන නිසා අනික් මනුස්සයට මොකද වෙන්නේ කියන හැඟීමක්ම ඉන්නේ නැහැ. ඒ නිසා සති සම්පජඤ්ඤම් බිකවේ අසති සති සම්පජඤ්ඤම් විපන්නත හතුපනිසෝං හෝති ඉරොත්තප්පං බයලජ්ජාගේ පිළිබඳව අරිබුවක්වත් හිටින්න විදියක් නැහැ සති සම්පජඤ්ඤේ නැතුව ඉරොත්තප්පං බිකවේ අසති ඉරොත්තප්පං බිකවේ විපන්නත හතුපනිසං හෝති ඉන්ද්‍රිය සංවරෝ යම් කිසි කෙනෙකුට තමන් කරන දේ පිළිබඳව පවට බය සහ පවට ලැජ්ජාව එහෙම නැත්නම් බයලජ්‍ය දෙක කියලා අපි කියන්නේ. ඒකට හීරියොතප් කියන වචන දෙකක් පාවිච්චි කරනවා. ඒක නැති කෙනාට තමන්ගේ ඉඳුරන් দমনය කරගත යුතුයි කියන එකක් කවදාකවත් බලංගු වෙන්නේ නැහැ. මොකද එයාට තියෙන්නේ සැප හොයන එක විතරයි. හොඳින් හෝ නරකින් මේ ඉඳුරම්කින් පුළුවන් තරම් සැප හොයන එක විතර. ඒ නිසා බයලජ්‍ය දෙක නැති කෙනාට දැන් ඔය මේ වගේ රටක හැදිච්ච මේ වගේ රටක ඉපදිච්ච තරුණයෙකුට හෝ තරුණියකට මේ මේ ඇඳුම් හොඳයි මේ මේ ඇඳුම් නරකයි කිව්වට කවදාකවත් හේතු ගන්නන්න බෑනේ. මං කිව්වේ මං ගිය පාර බ්‍රිස්බේන් ගියාට පස්සේ මම මොකද්ද උස කන්දක් නැග්ගා. නැග්ගාට පස්සේ අම්මයි තාත්තයි දුවයි යනවා. ඉතින් දුව තඹපු ඉතියක් වගේ මු නිර්වස්තරයි. ඉතින් මටත් ඔක බලන්න හිතෙනවනේ. ඉතින් ආසයිනේ. ඉතින් බලනකොට අමරනාත් ළඟ හිටියා. මං කිව්ව අමරනාත් පොඩ්ඩක් පැත්තට කතා කරලා උඹට හරි මට හරි පුළුවන් මේ ඇඳුම පිරිමිගේ කාමකෝප ඇති කරනවායි කියලා මේ ස්ත්‍රියවට කියලා දෙන්න. මේ ස්වාමීන් වහන්සේ මේ යන් කිව්ව කන්ද බැල මේ මොනවද මේ කතා. මම කිව්වා නෑ නෑ එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ කාට හරි පුළුවන් වේද මේ අම්මන්ඩිට මේ තරුණ කාන්තාවක් කියලා දෙන්න මේක කාමකෝප අවසනයි කියලා. කවද බාරගන්නේ? බයලජ්‍ය දෙක නැත්තම් එයාට කවදා හරි පුළුවන් වේද ඉන්ද්‍රිය සංවරයක් ඇති කරන්න. ඉතින් ඊට පස්සේ කාම බලාත්කාරකම් සිද්ධ වෙනවා. කාම අපරාධ සිද්ධ වෙනවා. ඊට පස්සේ දැන් මොකද්ද මේක විජුත්‍ය බසිරන්නේ කොහමද? මේ අවශ්‍යගතතර පස්සේ ඔය මෙල්බන් වෙච්ච සිද්ධියක් මම දැන් දයාදවන්ද මට කිව්වේ ඔය එක එක ඒවා දයත් කියනවා. මේ ඒ වගේ තරුණ කාන්තාවක් දැකපු මුස්ලිම් තරුණයෝ හතර දිනක් මේ මේ ළමයාව දූෂණය කළා. පස්සේ නඩුවක් ගියා. නඩුවක් ගියාට පස්සේ ඉතින් බැලුව බැලමට පේනවා ඉස්ත්‍රි දූෂණ. ඒ වැරදි කාර්යයක්. ඒ කාන්දා මේ මුස්ලිම් මිනිස්සු පැත්තකින් ඉඳපැත්තේ නීතිඥයා කිව්වේ උයපු මස්මුත් බස් බස් මස්දීතිය පාරණේ තිබොත් බල්ලෝ නොකා හිටියද කියලා ඇහුවා. ඇයි පාරණේ තියන්නේ? තිබ්බොත් බල්ලෝ කනවා. ඒ වගේ අපි අනුන් එක්ක දාත්මනය කරන විතරයි මේක තේරෙන්නේ. අපි මේ කරන කටයුත්තෙන් තව කෙනෙකුට කාමකෝප ඇවිස්සෙනවා නම්, තව කෙනෙකුට ඇඟුම් ඇවිස්සෙනවා නම් ඊට පස්සේ ඒ මනුස්සයන් අපකරායන ඒ හානියට අපි ඒ මනුස්සයට දොස් කියලා හරියන්නේ නැහැ. සහජිච්ච නැති මිනිහෙක් ලැජ්ජ බයක් නැති කියලා. මේකේ 150ක් අපි ළඟනේ තියෙන්නේ. ඒක පිළිබඳව වගකීම දෙන්න පුළුවන් මේ සමාජයේ හැදිච්ච අද ගිහිල්ලා ආවොත් කියන්න කියන ඉතාලියේ ඉන්න අත්තම්ම කෙනෙක්ගෙන් ඒගොල්ලෝ තරුණ කාලේ තිබුණ ඉතාලියක් දැන් પરම්පරා දෙකකට පස්සේ තියෙන ඉතාලියක් දිහා බලනකොට පිරිහිලා තියෙන ප්‍රදේශේ බැඳපු කාන්තාවත් එක්කවත් පාරේ යන්න බැරිලු. ඒක තිබිලා නැහැ ඉතල්ලා. ඒ ඒ ඒ වයසක ඉන්න මිනිස්සු තරුණ කාලේ එකිනෙකාට ගෞරවය තිබිලා තියෙනවා. මේ පාප්පන්තේ ඉන්න තැන මේ. ඉතින් මේ වගේ කෙනෙකුට ඉන්දිය සංවරයක් කියලා දෙන්න කිව්වොත් කොච්චර අව කැපෙනවද බලන්න. සමාජ ධර්ම වල විරුද්ධද බලන්න කෙපුරට අත තියයිද බලන්න මේ වැඩේට. එනිසා ඒ රටකට ගිහිල්ලා සිල් ලකපන් කියලා කිව්වට පස්සේ කවුරු හරි කිව්වොත් එimhe සිල් ලකින් නැතුව භාවනා කරන්න බැද්දි කිව්වොත් බෑ කිව්වොත් ඉතිවරයි. ආයින් යාට කතා කරන්න දෙයක් නැහැ. ඒ සිල්ලේ තියා ඉන්දිය සංගරයත් ඔක්කින්න බෑ. ඊට පස්සේ පුත්‍රයන්වන්සේ සඳහන් කරනවා ඉන්දිය සංගරම් වික්කවේ ආසති ඉන්දිය සංගරයෙන් විපන්නත අතුමනි සංඝෝත සීලං ඉන්දිය සංවරය නැති කෙනාට කවදාවත් රකින්න සීලේ තන්නේ කර සීලබ්බත පරාමාසය. ඒක ඒක මේ සංයෝජන ධර්මයක්. මම සිල්වන්ත කියලා පෙනී හිටියට එයා දන්නේ නැහැ සීල කියන්නේ මොකද්ද කියලා. සීල කියනක මොකද්ද කියලා දන්නේ සතිය තියෙන, බයලජ්ජාව තියෙන, ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට කියහැකි මෙන්න මෙච්චරක්ම ඇති රැකෙනවා මෙච්චරක් විනාශ වෙනවා. එතකොට එයා දන්නවා මට ඊට වැඩිය රැකෙනවද වැඩෙන්නේ විනාශ වෙන එකද වෙන්නේ කියලා. අන්නේ ඒ වෙනස අධිකරණයකින් දෙන එකක් නෙමෙයි. මේ පන්තලේ හාමුදුරුවෝ දෙන එකක් නෙමෙයි. කර්මස්ථානවල දෙන එකක් නෙමෙයි. Tamanට තේරෙන්න ඕනේ මේ වැඩේ කරනකොට සතිය නැත්තම් මොකාද විනිශ්චය කරන්නේ. ඒක හරියට මේ ක්‍රිකට් වල තර්ඩ් අම්පයර් වගේ. තර්ඩ් අම්පයර් කැමරාවක දැම්මට පස්සේ කැමරාවක බයස් නැහැ නේ. අනිත් දෙන දැයිස්ලා දෙන්නම හියුමන් එරර් එක තියෙනවා. එයා හෝම් ටීම් එකට තමයි කැමති වෙනවා. ඒ නිසා අවුට් එකක් දෙන්න ඉඩ තියෙනවා. ඒකට අයි කාටද මේ මේ චෝදනා කරන්නේ හොරාගේ අම්මයිනේ පේන හන්නේ වෙයි. ඊට පස්සේ තර්ඩ් අම්පයර් දැම්මේ කැමරා එක. කැමරා එක කරන්නේ unbiased රෙකෝඩික මයින්ඩ්ෆුල්නස් කියලා කියන්නේ අන්නේ unbiased non judgmental එහෙම නැත්නම් choiceless මේක දිහා බලන ගතිය. ඒක නේතෝ කොහොමද මම ඉතින් මම කියන්නේ මම නම් හරිම සුද්ධවන්තය මම හරි සීලවන්තය කියලානේ. හීනමානට වැඩි දෙකන කොයි දේ කරුවත් මම දුස්සීලයා කියනවා. සතිය දාලා බලපු දවසක් තමයි තේරෙන්නේ මෙන්න මෙතෙන්ට යනකම මේක බයලජ්‍ය දෙක. මෙතෙන්ට යනකම් ඉන්දියා සංවරය මෙතෙන්ට යනකම් දීලේ කියලා. කවදා හරි යම් කෙනෙක් පරිතද කරගත්තොත් අනේ මෙච්චර පිං කරලා ලැබිච්ච මේ manussාත් ප්‍රතිලාභී. අනේ මෙච්චර පිං කරලා ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලේ. අනේ මෙච්චර ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය තියේදී අපි මහේ සිල්පදේ කැඩේ අල්ලපු ගෙදර මිනිහයි කියලා කියන්න තරම්. එහෙනම් මම සිල් රැකේ මහේ සිල්පදේ කැඩුනේ මේ නිර්වත් කාන්තාවක් දකපු නිසායි කියලා කියන්න තරම්. කටයුතු කරනවා නම් ඉතින් ඒක පැහැදිලිවම ධර්මයේ කෙරෙහි ගෞරවයක් වෙනවා. කෙරෙදි නම් ඒක තමයි. ඔය සදාචාරවාදය පුළුවන් තරන්නේ ගෑනු රෙදි අඳන්නනේ සදාචාරය කියන්නේ. එහෙම නැත්නම් මේ උඹ හිත හදාගන්න කිව්වොත් එම ගොටි ගන්න වෙන්නේ නැහැ. බුදුසසුන කියන්නේ උඹ හිත හදාගන්න මේ හදන්න ඉස්සෙල්ලා මේ සත්‍ය සම්පජඤ්ඤය තියාගන්නේ, බයලජ්ජාව තියාගන්නේ, ඉන්දිය සංවර තියාගත්තේ. එතකොට උඹනම තේරෙනවා පෞෂත්ව වැඩෙන්න වැඩෙන්න තමන් තුළ ඒ සීලබ්බත පරාමාස නෙමෙයි සීලය හැදෙනවා ඒ සීලයේ තියෙන වටිනාම දේ තමයි සිල්වන්ත වෙච්ච ගමන් ඒ ඒ විදිහට සිල්වන්ත වෙච්ච ගමන් ඉතේ විපිලිසරකම එන්නේ නැහැ මොකද අර හතරාකාර බයක් එන්නේ මේ මමයි මේ අත්හනුවාද බයක් එන්නේ පවු නොකර නිසා නෙවෙයි එයා දන්න මං ඊට වැඩිය පවු ගැන සැලකිලිමත් සතිමත් සම්පජඤ්ඤය තියෙනවා ඒ නිසා මෙච්චර මෙච්චර වෙනවා කියලා දන්නවා ඒ වගේම අනුන්ගේ චෝදනා එන්නේ කොච්චර වැරදි කරත් ඒ මනුස්සයා කවදාරි හැදෙන්න පටන් අරගත්තොත් මම දෙනවා 100 100ක සාතිකයක් සමාජයේ බොහෝම ඉක්මනට යාට සංකම්පාව දෙනවා සමාජයේ බොහෝම ඉක්මනට යාට මේ අනුග්‍රහ කරනවා. අඟුලිමාලට ඒ කියන්නේ ඔච්චර අනුග්‍රහයක් ලෝකෙන් ආවේ. ඒ කරපු ධර්මාශෝක රජුරෝ ඔච්චරම අනුකම්පාවක් ලැබෙයි. ඡණ්ඩාශෝක වෙච්ච නිසානේ. දුට්ටගාමිනී කියන රජුරවන්ට මෙච්චර අපි සලකන්නේ මොකටයි? ඒ තරම් කැපුවා. ඒ නිසා ඉව කරන්න යන්න එපා. ඔයක නිකන් බර්තිපණ කර ඕගොල්ලෝ කරලා තියෙන හරිය ඇති. ඒක මම දන්නවා මම කරලා තියෙන හරිය දන්න නිසා. ඒක දැනගෙන ඒක වාසියට ගන්න. මම මේ නොදැන ඉන්න කාලේ කාපු රහත්තල් ගන්න දන්නේ නැහැ. හැබැයි කාපු එක කාලා තියෙනවා. දැන් මට පුළුවන් ද බුදුන් ගැන හිතලා, ධර්ම ගැන හිතලා ඒක තිබ්බට දිනු කරන්න. ඒකට අපි කියන එක පටිතද කිරීමක්. හික්මීමක්. ඒක ගත්තට පස්සේ දැන් මට තියෙන එක තමයි මම කරලා තියෙන ගොඩක් වැඩදි. ඒ නිසා මට ඉඳපු ගමන් අසාධාරණ විදියට චෝදනාවක් ඕ වැඩි එනකොට මට පුදුම සතුටක් එනවා. දැන් මේ කරපුවාට ගෙවන්නත් එපායි හද දෙයනේ. ඒ නිසා වටින්න කට්ටිය අහනවා ඇයි ස්වාමීන් වහන්සේ ඔබ අන්තට මෙහෙම වෙන්නේ මං කිව්වා ඒකට කරන්න දැන් ඒක මට පුදුම සතුටක් තියෙනවා මේ කරන දේවල් වලට දැන් ටික ටික ගෙවෙනවානේ මේ ධර්ම න්‍යායක් වැඩ කරනවානේ අන කවදාකවත් හිතෙන්නේ ඒක අසාධාරණ දෙයක් කියලා මට කවදා හිතෙන්නේ නැහැ ඔබ නොවිය යුතු අනේ සොටින ගහපිය කියලා කාටවත් කියන්න හිතෙන්නේ නැහැ කර්මය කඩ කරන්නයි ලෝකේ තියෙන්නේ අපි කරපු කර්ම ගෙවෙන්නේ අපි හිතන විදිහට නෙමෙයි ඒක නිසා හොඳ වෙන්න ගිය දවසේ එහෙම නැත්නම් තමන්ගේ සති සම්පජාඤ්ඤය, ඉන්දිය සංවරය, බයලජ්ජාව සීලිය ආවට පස්සේ තේනවා. මේ ලෝකෙක ඉසాత බැඳගෙන ඇඬුවට මොනම අසාධාරණයක්වත් නැහැ සිද්ධ වෙන්නේ සියල්ලම හේතුඵල ධර්මයක් අනුව. අපි ඉසాత වෙනවා ඇයි අද්ද යන්නේ මෙච්චර දන් දෙන මට මෙච්චර සිල් රකින්න මට මෙහෙම වුණේ කියලා. එහෙනම් බුදුහාමුදුරන්ට මොකට මේ ඉතේකක් වුණා? බුදුහාමුදුරන්ට මොකද කොන් දෙකක් වුණා? ලේට 10 12 12ක් ඇවිල්ලා තියෙනවා. බුදු වෙලා ඉතින් ඒ නිසා ඒක මතක තියාගෙන ඉන්න ඒ කර්මාරූප වෙන දේවල් හැබැයි ඒ අනුව බලන්නේ නැතුව Taman එnde ende ende ende සීල ශික්ෂාව රකින්නවනම් අර කියන හතරාකාර බය අනුන්ගේ බැනුම් ඇහුවට එයා දන්නවා මේක මේ මට වෙලා මදි ඊට වැඩිය වෙන්න ඕන කියලා ඒ බැනපෙක්කනාට උනත් ස්තුති කරන්න වෙනවා හැබැයි ඒක කරන්න එපයි කියලා තියෙනවා ඒක තියන් සමාජය හලහප්පන වැඩක් එයා බයිනකොට තියා මූණ අට කරගෙන ඉන්න එක විතරයි කරන්න ඕන තරහා වගේ ඉන්නවා ඒ ගිහිලා ස්තුති කරන්න යන්න බෑ. ඒක අරමුණ සම්පූර්ණ වයර් මාරු වෙනවා පිස්සන් කොටුව යනවා. ඒ වගේම Tamanට බයින කටියට මෛත්‍රී කරන්න යන්නත් එපා. සම්පූර්ණ පද්ධතිය අවුල් වෙනවා. ඒ වෙලාවේ නිකන් තරහා ගියා වගේ ඉන්න එකයි තියෙන්නේ. තරහා ගියා වගේ ඉන්න. ඒකට එයා දන්නව වැඩිලයි කියලා මට. මේ වෙලාවට මෛත්‍රී කරන්න ගියොත් අර ভাইබ්‍රේෂන්ස් ඔක්කොම අවුල් වෙනවා. විශේෂයෙන්ම අරයට පාඩුයි. මොකද අපි ඉන්නේ දන්න තැනගනේ. අනිත් එක්කනට හරි අමාරු වෙන නිසා එයාට හොඳටම නිවිලා. පස්සේ තමයි ගිහිල්ලා කියන්න තියෙන්නේ මම දන්නේ ඔයා මොන නිසා කරගත්තද කියලා. මම නම් එච්චර ගණන් ගත්තේ නෑ. නේ ඔයාට සුවයක් වේවා කියලා. ඒ උණු උණුවේ කියන්න යන්න එපා. භාවනා කරන කට්ටිය පරිසං වෙන්න කවුරුත් එක්ක ගැටෙනකොට හයි ටෙන්ෂන් වයරකත් එක්ක වැඩ කරනකොට අනිත් පැත්තට වදිනවා. ඒ නිසා Taman දැනගන්න ඕනේ ලොකු වෙච්ච කෙල්ලෙක් දැනගන්න ඕනේ ලොකු වෙච්ච නැති කෙල්ලෙකුට වැඩිය පිරිසත් එක්ක හැතිරෙනකොට. මමනේ ලොකු වෙලා තියෙන්නේ උන් නෙවෙයිනේ. ඒක දන්නේ නැතුව අපි කටයුතු කරුවොත් එහෙන මොකද වෙන්නේ? ආයක ධර්මයට ගියාට පස්සේ කල්යාණ මිත්‍රන්ගේ ඔන්න ඕක තමයි අපිට හම්බ වෙන්නේ. කියනවා මිනිසුත් එක්ක ඇසුරු කරපෑ. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක මේ දැනෙන්න අරින්න එපා. සාමාන්‍ය විදිහට හිටපන්. ඒ නිසා අත්තානුවාද බය වගේ නෙවෙයි පරානුවාද බය එනකොට ඒක ලොකු පාඩමක් අපට කර්ම ගෙවෙනවා. කර්මපද්ධතිය යනවා. හැබැයි මම ඒ බුරුම් පන්නේ සංස මේක හරිම ලස්සනද කියනවා. මගේ එකම පරමාර්ථයේ මේ විචි සංගතියෙන් අලුතෙන් කර්ම රැස් කරන්නේ නැහැ ඒක විතර ඒ කියන්නේ මොනවා හරි අසාධාරණයක් අබැග්ගයක් සිද්ධ වෙලා මම මේකෙන් දැන් මට දන්නවා මේක බොහොම වෙහෙස කරයි. හැබැයි මේකට නොදකින්න පතන් කියලා මේකට මනාපමන අපහාර කරන අලුතෙන් කර්ම රැස් කෙරුවොත් අපි ක්ෂණ සම්පත්තිය පන්නගත්ත වෙනවා. අපිට පුළුවන් ද සීලේ නාමයෙන් සතියේ නාමයෙන් සදාචාරේ නාමයෙන් නැත්නම් බයලජ්ජාවේ නාමයෙන් ඉන්දිය සංවරේ නාමයෙන් කාගෙන අලුතෙන් කර්ම කර්ම රැස්න කරතන්ට යන්නේ. ඒක බුදුජානනාංශය කියන්නේ සචේ උපජ්ජති කෝදං කෝදං රතං බන්තංව ධාරේ. මට කෝපයක් ඇති වෙනවා. කවුරු හරි අසාධාර්ණ විදියට අපිට කොනහනවා. කෝදයක් ඇති වෙනවා. ඒ වෙලාවට බ්‍රහන්ත රතයක් නඩත්තු කරන ඩ්‍රයිවර් කෙනෙක් වගේ රතාචාර්ය කෙනෙක් වගේ රතේ පාරෙන් පනින්න දෙන්නේ නැතුව මොන සෙල්ලමක් හරි දාලා පාරේ නැත කරගනින් කියලා දෙනවා. රතම් බන්තම් බන්තම් කියලා කියන ස්කිඩ් කරන රතයක්. බ්‍රහන්ත වෙලා තියෙන රතේ වටන්න දෙන්න එපා. ඒ මනුස්සයාට මම කියනවා රතාචාර්ය කියලා නැත්තම් නිකම්ම නිකන් රේන්ස් ලන්නු අල්ලන එකෙක් විතරයි. තෝන් ලන්නු අල්ලන එක විතරයි. ඌට තේරෙන්නේ නැහැ ආසියෝ ප්‍රතිපාලනය කරන්න. ඌ කේන්ති ගියාම පිටට බහිනවා. කේන්ති ගිය වෙලාවේ තමයි තමන්ගේ භ්‍රාන්ත රතයක් පාරෙන් පිටපණින් දෙන්නේ නැතුව නතර කරගන්න හදන රතාචාර්ය කෙනෙක් වගේ තමන්ගේ තියෙන සියලුම පටිතද කරගෙන පුළුවන් විදියෙන් වීතික්‍රමණය වෙන්න දෙන්නවා. වචනයක් කියවෙන්න දෙන්නවා. ක්‍රියාවක් වෙන්න දෙන්න. වෙච්ච ගමන් ආපහු ගන්න බෑ. පරිඋත් ทาน මට්ටමේ ප්‍රශ්නයක් නැහැ. මට හිතෙනවා මුගේ කැවුතු කණ්ඩ කියල්ලෙලා නැහැ. කියල්ලෙලා නැහැ. දැකව මචං තරහ කියන්නේ මචං කියලා ඉන්නවා. ඒක නිකන් ඒ ඒ වෙලාවට ෂේප් වෙලා ඉන්නවා. මම පස්සේ කියනවා මම හොඳ වෙලාවක් වෙනදා නම් මං ඉස්සර හිටපු විදිහට අහුණා නම් කෑලිතු වෙන්නේ පස්සේ කියනවා. ඒ වෙලාවේදී භ්‍රාන්ත රතයක් නඩත්තු කරන කථාචාර්යවරයෙක් වශයෙන් ඒ සිද්ධිය යන්න හරිනවා normalize වෙන්න. මේක සාමාන්‍ය විදිහට යන්න හරිනවා. හැබැයි දන්නවා මේක තමයි සීල කියන්නේ. මේක තමයි බයලජ්ජාව කියන්නේ. මේක තමයි ඉන්දිය සංගරේ කියන්නේ. මම වෙනදන හඟුම් බරන හඟුම් බර වෙලා අපි කටයුතු කරනවා කියලා අනුන් තමන්ට චෝදනා කරන විට ඒ ක්‍රෝධය පැමිණීම තමයි අපිට රෙඩ් ලයිට් එක රතු එළිය. ආන්නේ වෙලාවේ මේක ඒ සිද්ධිය වහා විනිශ්චයකට යන්නේ නැතුව යන්න අරින්න පුළුවන් නම් එහෙනම් එයාට කියන්න පුළුවන් කර්මයක් ගෙවෙනවා හැබැයි අලුතෙන් කර්ම රැස් කරනවා පෘථග්ජනයා කර්මයක් රැස් ගෙවෙනකොට දහහක් කර්ම රැස් කරගන්නවා ඒක දිගින් දිගට දිගින් දිගට හැත් බැඳෙනවා ඉතින් ඒ නිසා ගැඩුමක් නැහැ ඒ වගේම දණ්ඩ බය කියලා රටේ පවතින නීතියෙන් බේරුම අරසාව අද බලන්න මොනතරම් අපි මේ මේ වගේ රටක් ගත්තොත් අපි ආදායම් බද්දෙන් මැදලා තියෙනවද කියලා මොන්න જાති කෙරුවත් උගේ කුට්ටිය දීලයි පහ අපි හම්බ කරගත්ත දේ කන්න මම රස්සාව ගන්න වෙලාවෙත් PAYE කියලා ගත්තේ නම් pay as you earn 133 government එකට ගෙවන්න ඕන ඉතින් මං හිතුවේ මම ඉගෙන ගන්න මට හම්බෙච්ච රස්සාවෙන් හම්බෙච්ච ඩිග්‍රී එකක් කියලා මේක. මම 33ක් ඌට ගෙවලා ඉන්නවා. අපි ඊට පස්සේ සහතිකයක් දෙනවා. මේ ටැක්ස් given කෙනෙක් කියලා සාතිකයක් දෙනවා මේ සාමාන්‍ය විනිශ්චයකාරයෙක් මේ සාමාජික විනිශ්චයකාරක විදිහට ඔය පොඩි පොඩි වැට්ටියක් කරගන්න ඉතින් අපිට වැඩෙන්නේ නැහැ ඒක නිසා මේ දඬුවම කියන එක ඔය ලෝකයේ බුදුහාමුදුරෝ සීලෙන් ඇති කරනට වැඩිය මේ ලෝකයේ හික්මවල තියෙන ටැක්ස් වලින් මේ කියලා. ඕගොල්ලෝ වැරදි නොකරත් අඩුවම් කරලා. ඉති බොහොම දියුනේ මේ රටවල්. මේක ඔක්කොම නිකන් පුරංගනාවන්ගෙන් පොරවැසියන්ගෙන් පිළිච්ච දුප්පතුන් නැති ලෝකයක් බොහොම පිරිසිදු බොහොම ලස්සනයි. හැබැයි කැඹිරිල්ල තමයි වැඩි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරන්න කොච්චර හම්බ කරුවත් දින ඒව පාවිච්චි කරන මිනිස්සු ඒ ටැක්ස් තීන්දුව කරන මිනිස්සු ගැන පොඩ්ඩක් බලන්න. සම්පූර්ණ වෙනස් ලෝකයක ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ අපිත් එක්ක කතා කරන්න. ඒගොල්ලෝ ටැක්ස් එක්ස්පර්ට්ලා. කුවේරයෝ. ඒකේ හැසිරෙනවා. ඉතින් අපි හිතනවා නම් මේකයි ක්‍රමය කියලා. එහෙනම් ඉතින් සිද්ධාර්ථ කුමාරයාට සුද්ධෝදන රජු හදලා තිබ්බ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් නැති පරිසරයක් ගිගියතානට විරුද්ධව. ඉතින් මේ පෙන්වන්න හදන්නේ මේ දෙවියන් වහන්සේ මාපු ලෝකේ දුක නැහැ. ලෙඩු මහල්ලු මලකඳක් පැවිද්දෙක් නැහැ. මේක බොහොම සුන්දර ලෝකයක්. ලෙඩු ඉන්නවා ඉස්පිරිතාලේ. ගෙදර තියන්න තහනම්. මහල්ලෙක් ආවොත් මහලු නිවාසෙට දාන්න ඕනේ ගෙදර තියන්න තහනම්. පිස්සෙක් හිටියොත් පිස්සන් කොටුවට දාන්න ඕනේ ගෙදර තියන්න තහනම්. මිනිහක් වුණොත් ගෙදර තියන්න තහනම්. මොකටේ මේ? ඒගොල්ල දෙන නිදාතර කන්න වෙනම එකක් මේ දිව්‍යන් වහන්සේ මාපු ලෝකේ ලිරෙක් මහල්ලෙක් මල කඳක් පැවිද්දෙක් නැහැ. නමුත් ඉන්දියාවට ගිහිල්ලා බලන්න වේසමඩුවකට ගියත් ඒකෙත් නාකියොත් ඉන්නවා පොඩි දරුවෝත් ඉන්නවා ඔක්කොම එක පවුලේ තමයි මැරිච්ච ඉන්ඩමිනියයි මම හම්බ වෙන ළමයි හම්බ වෙන ඉඳ ගෑණි තීරම එක තැනක ඉන්නවා දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න දුරද කියන්න ඕනේ නැහැ. සිද්ධාර්ථ කුමාරය එළියට බහපු දවසේම දෙඩික් මාල්ලෙක් මලකඳක් පැවිත දැක. ඔය ගොල්ලෝ කී සැරයක් දකින්න නැද්ද කවදාකවත් නිමිත්තක් වුණාද? සතර පෙර නිමිති දුටුවේ සතර බය නිසා අපි හිතන්නේ සතර පෙර නිමිති දැකලා සතර බය ඇති වෙන්න ඕන කියලා නෑ. සසර බය තියෙන මනුස්සයර කොයි එකක් නිමිත්තක්. සසර බය ආවේ බුදුහාමුදුරන්ගේ අවසාන භවයේ නෙවෙයි. ඒක නිසා සසර බය නිසා මේ දකින්න දේ නිමිත්තක් වුණා. සසර බය නැත්තම් ඒක නිමිති වෙන්නේ නැහැ. හතර පෙර නිමිතිම හතර සැරයක් පෙන්නුවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දණ්ඩ බයේදී අපි මේ තියෙන නීති වලට අපි යටත් වෙලා තියෙන ස්වරූපයේ බුදුරජාණන්සේ බුදු වුණාට පස්සේ දවසක් කල්පනා කරනවලු විවේකීව වනගතව ඉන්නකොට අනේ මේ ඉන්දියාවේ තියෙන මෛත්‍රණයක බොහොම තාත්විකයි කියලා. මේ පුංචි යන්තම් කීයක් හරි හම්බ කරගෙන මිනිහා වුණත් රජුරෝ ආදායම් බදු ගන්න. ඒ මනසට රැයට වේල තම්බගෙන කන්න නැහැ. රජුරෝ ඒක ගෙනියලා මොකද කරන්නේ? සුඛෝපභෝගී රජසැප මිනිස්සු පාවිච්චි කරනවා. ඉතින් හිතනලු මේ ජනී ජනයාගේ මේ ආදායම් බද්ද ගන්න රජ්ජුරෝ ධාර්මික වෙලා මේ දුප්පතෙකුට ආදායම් බද්දෙන් නිදහස් වෙන්න කාලයක් දීපන් කියන වගේ වෙනවනම් කොච්චර හොඳද කියලා. එහෙනම් රාජා භවතු ධම්මිකෝ. එතකොටම පිටිපස්සේ කෙනෙක් ඇවිල්ලා කියනවලු ඕක නේ කිව්වේ ගිහි ගිය අතරින් තු හිටියනම් රජකම් කරන්න තිබ්බනේ. දැන් උනත් ප්‍රමාණයි ගියොත් මං සපෝට් දෙන්නම් කියලා බලන්න උන මාරමස්සිනා. බුදුරජාණන් වහන්සේටත් බුදු වුණාට පස්සේ හිතෙච්චියක් තමයි මේ රාජ්‍ය රෝමණ තරම් අසාධාරණ නැද්ද කරන්න කියලා. මේ හම්බ කරන දුප්පත් ජනතාවගේ එක හම්බ කරගෙන උන් ඒකට සැලසුම් හදාගෙන ඒක වෙනමම නීතියක් ඔතන තියෙන. ඒ කොන්ස්පිරසි එක අල්ලන්න හම්බ වෙන්නේ අපිට ඕනෙත් නෑ අල්ලන්න. අපිට දැනගන්න පුළුවන් මේ දණ්ඩවය කියන එකෙන් අපි මොන තරම් බැඳලා තියෙන්නේ කියලා. දැන් සතියෙන් ඉන්න එකනට එහෙම නැත්නම් වනවාසීව ගත කරන එකනට කවුරු ජනාධිපතිතුන්ට අපිට ප්‍රශ්නයක් නෑනේ. කවුරු පොලිස්පති වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් පහුගිය දවස්වල ලංකාවේ වාහන වලට දඩ වැඩි කරා. ඉතින් අපි මොනව කරන්නේ? අපිට ප්‍රශ්නයක් නැහැ. අපි මේ විරුද්ධ පක්ෂයට යන්නෙත් නැහැ, ආණ්ඩු පක්ෂයට යන්නෙත් නැහැ. පටු වැඩි කළා. ඕක ඇත්ත. අපිට ඕන කරන්නේ ගමන විතරනේ. අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකෝට හම්බ කරන මිනිස්සු හිතනවා මේ මිනිස්සු අපේ මේ සංඝයා කියන જાතිය අසාධාරණ සැපයක් විඳින්න කියලා. හැබැයි ඉතින් ඕන කෙනෙකුට පැවිදෙන්න පුළුවන්. එක එක ඒකට පැවෙව්ව නැහැ. අහනවා ස්වාමීන් වහන්සේ මේ ගිහි ගියේ ඉඳගෙන ඉක්මනට නිවන් දකින්න මොනවද කරන්න කියලා ප්‍රශ්න ඉස්සල්ලාම ලියන්නේ ගිහි ගියේ ඉඳගෙන කියන එක තමයි වැදගත්ම කාරණා. ඊට පස්සේ තමයි ඊටු කෑල්ල බලන්නේ. ඉතින් මේක බුදුරජාණන්සේ දීලා තියෙනවානේ මේ පැවිද්ද කියන එක දුර්ලභ වස්තුවක්. මේකට ගිය කිනාට රජේ නීතිය බලපන්නේ නැහැ. ධාර්මික රජ කෙනෙක් ඉන්නවා නම් කවදාකවත් සාමාන්‍ය නීතිය භික්ෂුවකට දාන්නේ නැහැ. මේ ළඟදී ඔය ඇමරිකා එංගලන්තෙදී වෙලා තියෙනවා ඒ දූෂණ නඩුවකට ඒ හාමුදුරුව අහුණාට පස්සේ නඩුකාරයා කිව්වලු මේක සාමාන්‍යයෙන් මේ නඩුවට අවුරුදු 4ක් ඉරදඬුවම් දෙනවා මේ ඔබ වහන්සේට 7ක් දෙනවා බෞද්ධ භික්ෂුවක් නිසා අවුරුදු 7ක් දෙනවා බෞද්ධ භික්ෂුවක් නිසා කියලා ඒ තමයි ඒ රටවල වල හැටි එහෙම නැත්තම් මේ සාමාන්‍ය භික්ෂුව කියන නම තිබ්බත් ඔයගොල්ලෝ උනත් බලන්න ඔයගොල්ලෝ මේ මේ මනින්නේ නැහැ දඬ නීතියෙන් ආරසාවක් තියෙනවා. හැබැයි භික්ෂුවක් කියලා සතිය නැත්තම්. ඉතින් ඒකකොට උදන හුරස් ප්‍රස් වෙනවා. ඒ වගේම අපාය බය. කොච්චර වැද්ද කරපු කෙනෙක් වුණත් ඒ සතියේ නාමයෙන් හෝ ධර්මයේ නාමයෙන් හෝ සීලේ නාමයෙන් සමාධියේ නාමයෙන් ප්‍රඥා නාමයෙන් එක අරිබුවක් කුසලයෙන් අධි කුසලයට ගියානම් සීලෙන් අධි සීලයට ගියානම් චිත්ත භාවන අධිචිත්ත භාවනට ගියාන ප්‍රඥා භාවන අධිප්‍රඥාට ගියාන එයාට පුදුම සතුටක් දැනෙනවා මේ ශාසනය නොතිබෙන්න මම කවදද මේ දේ කරන්නේ ශාසනය අරසාව නිසා මම යන්න තිබුණු ගමන වෙනස් කරගෙන මම මේ පාට ගියයි කියලා ඒ සංකදම සූත්‍රයේදී සරුවචනන්සේ සඳහන් කරනවා මහණෙනි මේ කියන දේ හරියට තේරෙනවා නම් පව් කරපු මිනිස්සු දිවි ලෝක යනවා පින් කරන කට්ටිය අපාය යනවා කියන ධර්මයේ තේරුම් ගන්න නැතුව කොච්චර පව් කරත් ඒ මනසයා මේ සීබුද්ධිය නිසා බයලජ්‍ය නිසා එහෙම නැත්නම් අපි කියන හිරියොතප් නිසා තේරුම් ගත්තනම් මේ වැඩේ ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ නැත්නම් ධර්මයෙන් ඇහුවනම් මම මේ මේ දේවල් කරලා තියෙන මොකද්ද කරන්න ඕන කියලා ධර්මයේ තියෙන පැහැදිලිව මේ කිරුණ මේ කරපන් කියලා. ඒක කෙරුවට පස්සේ යාට තේරෙනවා මට මේ දේ කරන්න ගැම්ම දුන්නේ මං කරපු වැරදි ටිකනේ. මම මෙච්චර කැමැත්තෙන් ඒක කරනවා. කරලා දවසක බුදුහාමුදුර අහනවා. මේ මනසය කරපු පව ප්‍රමාණය ඉක්ම වෙලා මේ සාසනික උපක්‍රමයක් නැත්තම් ප්‍රතිපදාවක් ආශා කරලා පින වැඩි වෙච්ච දවසේ හරියට කන්දක් උඩ නැගලා හග්ගෙඩියක් පිම්බහම ඒ හග්ගෙඩියේ සද්දේ සීමාන්තිකව යන්නේ කොහෙද? අන්නේ වගේ තමයි මේ මනුස්සයා කරපු පව, තමන්ම කරපු පව ප්‍රමාණ කරලා දැනගෙන ඒ වෙනුවට ධර්මයේ සඳහන් තියෙන ඊගා උත්තරේ දෙන්න පටන් අරගත්තොත් ඒ මනස පවු නොකරපු කෙනාට වැඩිය මෙයා යෙතිලා වගකීමෙන් ඒ කටයුත්ත කරනවා. හරියම මාර්ගයක තේරුම් කරලා දෙන්න. ඒක නිසා තමන්ගේ පව් ටික තමන්ගේ වැරදි ටික දන්න මිනිහට විතරයි සතිය වටනකම තියෙන්නේ. මම පව් කරන්නේ නැහැ. එහෙනම් මගේ පව් මකන්න බෑ. මේ සතිය කියන්නේ මොකක්ද කියන කිසිම කෙනෙකුට සතිය මේ වාංගු අහුවෙන්නේ කරපු පහම නැවත කරන්න කෙරෙනවා. බය වෙන්න එපා. දැන් සතියෙන් කරන්න. ඒ ඒ කරපු එකම යන්න අරින්න. ඒකට තක්කු මුක්කු වෙන්න බව අසංගන්න එපා. ඔක්කොටම නෙවෙයි මං කියන්නේ සාමාන්‍යයෙන් දරා ගන්න පුළුවන් හරියද? ඒ කටයුත්තම කෙරෙන්න බෑන සතියෙන් සම්පූර්ණ වෙනස් පාඩමක් කියන්නේ. අට තීරණ පටන් ගන්නවා සතියෙන් යුක්තව පවක් කරත් පුදුමාකාර ධර්මයක් තේරුම් ගන්න පුළුවන්. මේක හරියට කියනෝ නම් කියන්න පුළුවන්. තමයි සතිමත් වෙච්ච බව දන්නේ සතියෙන් පව කරනකොට විතරයි. නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට මම සතියෙන් ඉන්නවා කියලා හත් දවසක් අහන්න කාටවත් කියන්න තේරෙන්නේ නැහැ. මොනක්වත් නැතුව සතිමත් වුණා ඒක ප්‍රකාශ කරන්න බෑ. නම හිත පිට ගිය වෙලාවේ සතිය තිබුණ සමට ඉක්මනට ගන්න පුළුවන් කිව්වොත් ඔන්න සතිය තියෙන බාට ලකුණක් තියෙනවා. Tamange පව් ප්‍රමාණය ගැන, වැරදි ගැන, අත්වැරදි ගැන දැනගන්න වෙලාව විතර සතිය ඇති බවට ප්‍රත්‍යක්ෂණය කරන්න දෙයක් නැති තරම්. මේක ඒ තාම ගැඹුරු තැනක් වෙන්න ඇති. මේ දෙන්න අදාළ නැහැ. සරුවචන වාසේ සඳහන් කරනවා යම් වෙලාවක කෙනෙක්ගේ හිතේ මොනම අරමුණක්වත් නැහැ සම්පූර්ණ කාලයට අහු වෙලත් නැහැ දේශයට අහු වෙලත් නැහැ ඉන්නකොට ඒකේ ඉන්න බව එයාට දැනගන්න විදියක් නැහැ සංඥාව නැහැනේ කොයි වෙලාවකරි හද්දයක් ඇහලා ගැස්සුනයි කියන්නේ ඒ සද්ද කියන්නේ අකුසලයක් නේ දැන් හිත ගැස්ස. ඒකට සාපේක්ෂව කියන්න බුණා මිත්‍යක් ඉඳලා තියෙන කරදරයක් නැත්තන කිය. ඒ සතිය කැඩිච්ච වෙලාව කියලා අපි කියන්නේ. අර විවිධ කැඩිච්ච වෙලාව. කැඩිච්ච වෙලාවේ සතිය තිබ්බනම් ඒක ඔළුවෙන් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ දෙකේ ඔන්න බොලේ සතිය. මේ නිසා මම දන්නවා මෙතෙක් වෙලා මම පවු නැත්තනක ඉඳලා තියෙන්නේ. ගැටුමක් නැත්තනක ඉඳලා තියෙන නිසා හැම තතිමත් චිත්තක්ෂණයක්ම අපි සාපේක්ෂව බලන්නේ සති කැඩිච්ච චිත්තක්ෂණයත් එක්ක සම්බන්ධනය කරනවා. ඉතින් කවුරු හරි සදාචාරවාදීව මම කවදාකවත් සතෙන් චිත්තක්ෂණයක් කැමති නැහැ. ඒක හොඳම නැහැ. ඒක නැති කරන්න ඕනේ කිව්වොත් එයාට කවදාකවත් සතිමත් චිත්තක්ෂණයට අවදි වීම කියලා අපි අද ධර්ම සාකච්ඡාවේ ගොඩක් කතා කරා. අපි කොහොමද මේ මොනවත් නැත්තෙන්ට අවදි වෙන්නේ කියලා? අවදි වෙන්න වෙන ක්‍රමයක් නැහැ. ඒකෙන් අවදි වෙච්ච ගමම පශ්චාත්තාප නොවි සතිය පිටන්න පුළුවන්ද බලන්න ඒකල බලන්න එතන ඉල පිටිපස්සට පොඩ්ඩක් යන්න පුළුවන්. එතකොට පේනවා දැන් අවදි වෙච්ච නිසා දන්නවා මේ ඉත ඉස්සලා මෙහෙම එකක්වත් තිබිලා නැහැ. අකුසලයක්වත් අරමුණක්වත් නිමිත්තක්වත් වේදනාවක්වත් සංඥාවක්වත් සංස්කාරයක්වත් අඩු ගානේ ඉන්න බව දැනීමක්වත් නැහැ. ඒක නිසා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා බුදුහාමුදුරුවෝ කියනවා මේ දෙක දැකපු එක නඩ හිතනවා දැන් නම් මං ඉන්නේ අවුල් වෙලා තමයි මේ අවුල නිසා මම දන්නේ ඉතල අවුලක් නැති බව. ඒ නිසා එයා අදිෂ්ඨානයක් කරන්න කියනවා. ඒතන් සන්තන් ඒතප්පණිත යද්දම් උපේක්ඛා. ඒ සාන්තය, ඒ ප්‍රණීතය මොකද්ද? මෙතෙක් කියලා හිටු උපේක්ෂා. ඒ උපේක්ෂාව දැනගන්නේ අවුල් වුණාට පස්සේ. ඒ නිසා හැම කෙනෙක්ම ඒ සතිය ප්‍රත්‍යක්ෂණය කරන්නේ. සීල මට්ටමේ නෙවෙයි මම මේ කතා කරන්න වෙන මට්ටමක්. ඒක දැනගන්නේ වැරද්ද. වැරද්ද සිද්ධ වෙලාවේ අස්පනා අපිට දැනීමේ. ඉතින් ඒකට අපිට පෞරුෂත්වයක් නැහැ අපේ අතින් අතරක් සිදුවෙන වෙලාවක අසත්‍යමත් වෙන වෙලාවක ශිල්පදයක් ගන්න වෙලාවක දැන් මොනවත් වෙන වෙලාවක ඒක දිහා නොසැලෙන මනසකින් බලන් ඉන්නවයි කියන එක සදාචාරවාදියාට කවදාකවත් කරන්න බෑ. සදාචාරවාදී ඒක පිළිබඳව පැහැදිලිව පශ්චාත්තාප විය යුතුයි කියලා හිතාන ඉන්නවා. උන්නේ සතිය ඉහළට යනකොට වෙන්නේ අන්නිව නැතුව. යාට තේරුම් කරලා දෙනවා උඹම උඹ දිහා වෙන කෙනෙක් විදියට බලා ඉන්නවා වාගේ පරතෝ සංකල්පයෙන් බලන්න ගියාට පස්සේ පේනවා මේ ශිල්ප දෙකක්වත් කරන්න කිසිම කෙනෙකුට අවශ්‍යතාවයකුත් නැහැ ඕනකමකුත් නැහැ. කැඩෙන්නේ පරිසරය නිසා. ඒක නිසා ශිල්පද කරනවා කියලා පශ්චාත්තාප වීමෙන් කිසි වාසියක් වෙන්නේ නැහැ. ඔබ ඒක දැනගෙන ආයෙත් සංවරයේ පිටපන් මේක උනේ මම හිතලාද? මම ගියේ ඕක කරන්නද? නෑ කොහොම හරි වුණා. දැන් අනිත් දවසේ වෙනකොට මෙතෙන්ට නොයන තැනට යන්න නම් Tamange මේ වෙච්ච දේ ධර්මානුකූලව බලලා එහෙම නැත්නම් හේතුඵල සම්බන්ධතාවය බලලා කරාද කෙරුණද කියන එක බලලා කටයුතු කරන්න කෙනෙකුට කවදාකවත් තව කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. තමන්ම කරන්න ඕනේ. ඉතින් අපි දවසේ කාලය ගත වෙලා තියෙන නිසා අපි මෙතන නතර කරමු. මම බලාපොරොත්තු වෙනවා මේ මේ අවසානට ඉදිරිපත් කරපු කාරණාව තව ටිකක් ඉදිරියට විස්තර කරන්න. මම හිතනවා එතකොට මේ කරගෙන ආපු ගලණය දිගට ඉදිරියට යයි අපිට ගොඩාක් හම් වෙයි අපි ළඟ තියෙන මේ සතියේ භාරය නැත්නම් සතියේ වාසිය ප්‍රශ්නයක් වෙනකොට අපිට ඉදිරිය පාර හදලා දෙන ඔය කුසල ඡන්දේ අදිමොක්ෂයක් බවටපත් කරගන්න කොහොමද උදව් කරන්නේ කියලා ඒ බලාපොරොත්තු අද ඇති කරලා අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සිළු දිනාට ඒ වඩන සතිය තව තවත් උනන්දුවෙන් වැඩි වීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා